තස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්බුද්දස්ස අට්ඨ ඉමේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලී කතා අනු උප්පන්නා උප්පජ්ජಂತಿ ඥාඤ්ඤත් තථාගතෝ පාතු භාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා පුජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණිවරු වර ප්‍රමුඛ ශ්‍රද්ධා සම්පන්න කරණය කරන්නට විශේෂයෙන්ම අද විශේෂ වූ දවසක් මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති දුක් සහගත සසර ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ ලෝක සත්‍යයට ශාන්තියක් රැගෙන මේ ලෝකෙට අද වගේ දවසකයි අරිහත් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහළ වුණේ. ඒ වගේම අද වගේ දවසකයි ඒ ක්ලේශ පරිනිර්වාණයෙන් යෝනම් පාලවතු සර්වත්‍තා ඥාණයටපත් වුණේ. ඒ වගේම අද වගේ දවසකයි ඒකන්ද පරිනිර්වාණයෙන් සියලු සංසාර දුක අවසන් කරගෙන තථාගතයන් වහන්සේ පිරුණම් පෑවේ. ඉතින් සුඛෝ බුද්ධානං උත්පාදෝ බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ලෝකයට සපක් කියලා කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනොත් මේ ලෝකයේ තුල ඉන්න සසර අනුව දිවෙන මේ සත්‍යයන්ට කවදාවත් මුදිකෙන් නිදීමක් දෙකම නෙවීමක් නෑ. ඉතින් ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් ලැබෙන්නේ වෙන මොකුත් නෙමෙයි කිමොතෝනි මේ දුක් සහගත සසර නිමා කරගන්න පුළුවන් දුක් නිවෙන මාවත මාර්ගය. ඉතින් මේ නිසා අද දවසේදී මේ දේශනාව ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. ඕගොල්ලෝ ලැබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන වටිනා අර්ථ ඥානයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. මම අද ඔය ධර්ම දේශනාව සම්මාත්‍රකා කළේ භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා අට්ඨේමේ වික්ඛවේ ධම්මා භාවිතා බහුලී කතා අනුප්පන්නා උප්පජ්ජන්ති මහන්නේ මේ ධර්මතා අටක් තියෙනවා මේ ධර්මතා අට යම් කිසි කෙනෙක් භාවිතා කරනවා නම් බොහෝ සෙයින් භාවිතා කරනවා නම් අනුපන්නා උපජ්ජන්ති නෝපන්නා වූ ධර්මයේ උපදිනවා නාඤ්ඤස්ස තථාගතෝ පාතු භවරහතෝ සම්මා සම්බුද්දස්ස අරිහ තථාගත සම්මා සම්බුදුජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුණා යම් කිසි කෙනෙකුට මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ ධර්මතාවට වඩන්න පුළුවන් නම් නූපන් ධර්මයේ උපදිනවා කියලා තථාගතයන් වහන්සේ කියනවා කතමේ ධම්මා සියතිදං කුමන ධර්මතාවටද සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මතා ජීව වායාම සති සමාධි කියලා මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කරනවා. එතකොට ඒකෙන් පෙන්වන තථාගතයන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන එකේ ස්වකහාත බව. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේගේ පෞද්ගලික අදහසක් හෝ පෞද්ගලික දෙයක් නොවන වත් පැහැදිලි කළා. ඒ වගේම ඒ මාවතේ යම් කිසි කෙනෙක් යනවා නම් අනුප්පන්නා උපජ්ජන්ති නෝපන්නා වූ මාර්ගඵල උපදිනවමයි. සෝවාන් සකදාගාමී අනාගාමී කියන සතර මාර්ග ධර්මයේ සතර ඵල ධර්මයේ නෝපන්නෝ වූ ධර්මයේ උපදිනවමයි කියලා පෙන්නවා තථාගතයන් වහන්සේ ලෝකේ පහළ නොවුණා. ඒ නිසා තමයි පසේ බුදුරජාන් වහන්සේලා වුණත් ලෝකේ වැඩ ඉන්නේ. මේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පහළ නොවුණත් මේ මාවත් හොයාගෙන වඩන්න පුළුවන් නම් ඒකාන්තයෙන් මේ දුක්ඛාග සතරෙන් ඈතර වෙන්න පුළුවන්. නමුත් මේ ආර්ය ශ්‍රැණක මාර්ගය ලෝකයේ ඒ සුවිශේෂී අසේ බුදුරජාණන් වහන්සේලා වගේ පාරමී ධර්ම පිරු නුවණක් තියෙන උත්තම ඇරෙන්නේ මේ ලෝකයේ අනෙක් කිසි කෙනෙකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමකින් තොරව මේ මාර්ගත උපදින්නේ නැහැ. ඒක වඩන්න පුළුවන් නම් මේ නූපල ධර්මයේ උපදිනවා කියන එකයි තථාගතයන් වහන්සේ මතක් කළේ මොකද මේ ධර්මයේ තියෙන මේ මාවතේ තියෙන ස්වකහාතකම පැහැදිලි කරන්න. එතකොට අද වගේ දවසක තමයි මෙන්න මේ ලෝක සත්‍යයේ සියලු දුක්ඛින් නිවෙන මේ ආර්ය ශ්‍රැංග මාර්ගය උපන්. ඒ ආර්ය ශ්‍රාංක මාර්ගය ලෝකේ උපදවලා තථාගතයන් වහන්සේත් සියලු සසර දුක අවසන් කරගෙන තථාගතයන් වහන්සේගේ ආයු ප්‍රමාණයෙන් අහිංසක ලෝකයා නිවන් පුරයට පමුණලා ඒ සත්‍ය ධර්මයේ නැමැති කලන වැට මහා සංඝරත්නයට බාර දීලා තථාගතයන් වහන්සේ පිළිබඳව. එදා ඉඳලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ ඉන්නවත් බඳු මේ ශාසනය ලෝකෙ විද්‍යමාන වෙන්න පින්වත්තුනේ මහා සංඝරත්නය නිසායි. ඒ ශාසන ආගමනේ දිහා බලනකොට බොහොම පිරිසිදුව තථාගතයන් වහන්සේ පිරිමම් පාලා වරුදු 100ක් විතර යනකම් තිබුණා. ඊට පස්සේ නොයෙක් පිටියේ අර්බුද ඇති වෙන්නට ගත්තා. ඊට පස්සේ ඒ කාලේ හිටු මහරහතන් වහන්සේලා මුලලා ප්‍රථම සංගායනාවක් තබලා ඒ උපද්‍රවයන් දුරු කළා. ඊට පස්සේ ආපහු තම වරුදු 100ක් විතර නිරුපද්‍රිත ශාසනය පැවතුණා. ආපහු මේක විදිහේ අර්බුද ඇති වෙන්නට ගත්තා. මේ වගේ බුදුරජාණන් වහන්සේ තිරුණම් පාලා අවුරුදු 200 ගාණක් මහා සංඝරත්නයෙන් මුදලා බොහෝ පිළිසිදුව අරගෙන ආවා. ඊට පස්සෙත් ලංකාවටත් මේ ශාසනය ආවට පස්සේ කොහොමද බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500 ගණනක් විතර මහරහතන් වහන්සේලා විද්‍යමාන වෙන පිරිසිදු ශාසනයක් පවතුනා. ඊට පස්සේ මට අනුමානට වරදින්න පුළුවන්. කොහොම හරි තථාගතයන් වහන්සේ පිරිනොම් පාලා වුරුදු 600 700ක් විතර වගේ යනකොට රහතන් වහන්සේලාගේ 15 වීම මාර්ගාධිගම ලාභයේ 15 වීම බොහෝම ශේෂම වෙලා තිබුණා. ඊට පස්සේ ඒ නුත් අවුරුදු තථාගතයන් වහන්සේ පිරිනොම් පාලා අවුරුදු 800ක් විතර වගේ කාලවක වනුවට අනුමානට මතක අපි සාමාන්‍ය ජන ප්‍රවාදයන්නේ ලංකාවේ අන්තිම මහරතන සමලිය දේව මහරතන කියන්නේ ඊට පස්සේ ඉන්නේ ඇති නම් ලෝකයේ අතර ප්‍රසිද්ධ චරිතයක් උන්වහන්සේගේ කරන්නේ. ඒ මේට අවුරුදු කොහොමද අඩුම ගාන 1000කට යන. ඊට පස්සේ කෙමෙන් කෙමෙන් කෙමෙන් කෙමෙන් සාසනය ටිකෙන් ටික ටිකෙන් ටික පිළිලා ගිහිල්ලා පෙළ දහම විතරක් මහා සංඝරත්නය බොහෝම ප්‍රතිහත ධෛර්යයෙන් නොයේ දුක් විඳින ත්‍රිපිටක ධර්මයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳුයි ඒක පණ වගේ රැකගත්තා කියන්නේ පරියප්ති ශාසනයේ ඉතුරුනා ප්‍රතිපත්ති ශාසනයේ ප්‍රතිවේද ශාසනය අතුරුදාම බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය කොටස් තුනකට බෙදනවා පරියප්ති ශාසනය ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය කියලා පරියප්ති ශාසනය තමයි ඔය විනය පිටකයේ සූත්‍ර පිටකයේ අනුගම් පිටකය කියන්නේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කරගත්ත දහම් පරයය ලියලා තියෙනවා. පරියප්ති අධිකා බුද්ධ ශාසනය පවතිනවා යන ගණයට යනවා. ඊට පස්සේ මේ පරියප්ති ශාසනය ගවේෂණය කළා තමයි ඒක හැම කාලෙම ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය හිටින්නේ නැහැ. ප්‍රතිපත්ති ශාසනය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන එක. ප්‍රතිවේදී කියන්නේ එන් ලැබෙන ඵලයේ සෝවාන් සකදාගාමී අනාගාමී රැකෙන මාර්ග ඵල. එතකොට ඒ ඒ කාලවල හේතු සම්පත්තියන ලෝකේ පහළ වුණාම මේ පිටකේ තියෙන අර්ථය මතුවෙනවා. මතු කළා අරගන්නවා ඒ අනුව අප්‍රමාදීව ඒ හේතු සම්පත්තියලා ඒ මාර්ගය වලලා නිවන් පුරයට පැමිණෙනවා. ඒ ටික කාලෙකින් ආයෙත් මාර්ගඵල ශාසනය අතුදාන වෙනවා. ඒ කියන්නේ ප්‍රතිපත්තිය ප්‍රතිවේදී අතුදාන වෙනවා. හැබැයි පරියප්තිය ඉතුරු වෙනවා. ආයෙත් පරියප්තිය ওই වගේ කාලයකට ගිහිල්ලා ආයෙත් මේ ශාසනය සසරගත පාරමී පිරිච්ච හේතු සම්පත්තියන අය වෙනුවෙන් තමයි පස්චිම ජනතාව වෙනුවෙන් තමයි තථාගතයන් වහන්සේ මේ පිළ ධර්ම තැන්පත් කරලා තියෙන්නේ. ආයත් හේතු සම්පත් කියන කාලෙකදී කවුරු හරි කෙනෙක් ඒකේ අර්ථය ආපහු මත කරලා ගන්න. අරගෙන පිළ ධර්මේ හොඳට ගවේෂණය කරලා ප්‍රතිපත්ති මත වෙනවා. ඒ ප්‍රතිපත්ති තුල හැසිරෙනකොට ඔන්න ඒකට හේතු සම්පත් තියන අය මේ මෙහෙම ඊට පස්සේ කාලෙකදී මේ වගේ ටිකෙන් ටික ටිකෙන් ටික පරියප්ති ශාසනය අතුරු දහන වෙනවා. ඉස්ලාම් පට්ටා අභිධර්ම පිටක පට්ටාන ප්‍රකරණය කළා. ඕම ඕම ඕම ඕම ගියාම අන්න අර මාර්ගඵල අධිගම ශාසනය උපදවා ගන්න තියෙන හේතුව නැති වෙනවා. එතකොට බුද්ධ උත්පාද කාලය ඉවරයි යන ගමනට යනවා. ඉතින් මම මේක දෙපතක් කරන්ට යෙදුනේ. එමතුනි අපි අනන්ත සංසාරේ හැම කෙනෙක්ම කෙලවරක් නැති සසරක ඉපදෙමින් මැරෙමින් දුක් විඳපු අය පූර්ව වාසනාවකට අපි මනුෂ්‍යාත්ම භාවයේ බුද්ධ උත්පාද කාලය ලබලා සද්ධර්මයේ පින වටපිටාව උපන්නා. උපන්නට වර්තමානය වෙනකොට අන්න අර අධිගම ශාසනය අතුරුදහන් වෙච්ච දෝෂය තිබුණා. එතකොට අපිට පොඩ්ඩක් හරි සතුටින් මතක් කරන්න පුළුවන් කොහොම හරි මේ දුක්ඛාගත සසර කතර නිමා කරන ඒ උතුම් පරියප්තියෙන් පිරිසිදුව ලැබෙන අර්ථයක් වූ ඒ ප්‍රතිපත්ති අද දවසේදී අපිට උපදවා ගන්නට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රතිපත්තිය තුළ සරණ අප්‍රමාදීව මාර්ගඵලාභී දිවිදී ඉතින් අද වගේ දවසක බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වීමෙන් ලෝකයට ලැබුණේ මෙන්න මේ මාවත මේ මාවත ගැන මම පිළිමතුන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා හැම දිනම ඉතාමත්ම උවමනාවෙන් ඕනෑකම මහන්නට ඕනේ මේ පැහැදිලි කරලා දෙන ධම් ටික හරීම ගැඹුරුයි එතකොට මේ ටික අහගත්තොත් අපිට මේ දුක්ඛාගත සසර අද දවසේ නිමා කර ගන්න පුළුවන් මේ ජීවිතේ නිමා කර ගන්න වෙනද වගේ අද මම දුක ගැන හැම සසර ගැන ගොඩක් කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්න වෙලාවක් නැහැ. මොකද ඔයගලන්ට කියලා දෙන්න වෙනත් කරුණු මාර්ගය ගැන නිවන ගැන නිවන කියන්නේ මොකක්ද? ඒක කොහෙද තියෙන්නේ? කොහොමද ඒකට යන්නේ කියන කාරණා ටික පැහැදිලි කරලා දෙන්න තියෙනවා මට. ඒ හින්දා ඒක අතිශය වටිනවා. තම දෙනාම හොඳින් අහන්න. ඈ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ධර්මතා අට යම් කෙනෙක් භාවිතා කරනවා නම් බොහෝ කොට භාවිතා කරනවා නම් නූපම් මාර්ගඵල ධර්ම උපදිනවා තථාගතයන් වහන්සේ ලෝකේ පහළ නොවුණා කියලා ඉතින් මම මතක් කළා ස්වක්ඛාතකම තමයි මේ මාර්ගයේ සාන්දෘෂ්ටික බව තමයි මේ මාර්ගයක තියෙන තථාගතයන් වහන්සේ මතක් කළේ. එතකොට මොකක්ද ඒ ධර්මතාවට සියතිදං කුමක්ද සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත කියලා මේ අංගාටකේ සමාධි. එතනදී සම්මා දිට්ඨිය යම් තැනක තියෙනකොට ඊතුරු අංග හත ඊට අනුව උපදිනවා. ඊට අනුව අනිත් අංග හත සම්මා දිට්ඨියට අනුව උපදිනවා. අනිත් අංග හත තියෙන තැනක සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. හැබැයි සම්මාදිට්ඨිය කියන තැනක අනිත්‍යගත උපදිනවා. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? නිවැරදි දැකීම වලට අපි හලතන දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන කියලා ඒක අපි කෙටියෙන් ගමු. සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර භාවතක්. ලෝකෝත්තර ධර්මයක්. මොකද විශේෂයෙන්ම අපි තේරුම් කරගන්නට ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගය හැම වෙලාවෙම නිවනට නැම්ලා නිවනට බරව පවතින්නේ. මහණෙනි ගංගා යමුනා අචිරවති සරබු මහී ආදී ගංගා වූ පෙර දිගට හැරිලා පෙර දිගට නැමිලා පෙර දිගට බරව පවතිනවා වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිවනට හැදලා නිවනට නැවිලා නිවනට බරව පවතිනවා. ඒතර ඔන්න දැන් මේ අංග 8කින් මාවත නිවන අරමුණු කරගෙනමයි කියන්නේ නිවනට හැදලා කියන්නේ. ඔන්න ඊගාව තමයි අවශ්‍යම යම් තැනක නිවන වැරදුනොත් මොකද වෙන්නේ? මාවත වරදිනවා. අද වෙලා තියෙන ප්‍රශ්නේ ඔන්න ඔක. අද හරියටම අපි හැමෝම නිවන් දකින්න කියලා උත්සාහවත් වුණාට අපි දකින්න හදන නිවන මොකක්ද මෙන්න මේ කාරණාවයි මම දැක්ක යුත්තේ දුක නිවෙන්නේ මෙන්න මේ දර්ශනය දැකපු දවසටයි කියලා දුකේ නිවීම අපි අහලා හරියටම දැනගෙන ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා ලෝකෙ. මොකද නිවන කියන ධර්මතාවය හරියට දැක්කනම් මාවත කෙනෙක් ඍජු වෙනවා. මාවත මොකද Nirodhiya දැන ගැනීම මාර්ගයයි. මාර්ගයයි. අපි වර්තමානයේදී නිවන ගැන එක එක්කෙනා එක එක විදිහේ අදහස් තියෙනවා, අර්ථ තියෙනවා. මොකද නිවන කියන්නේ අසංකතකම. අසංකතයි කියන්නේ හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් නොවුණු කමක්. කියන අදහස අරගෙන එහෙනම් මේ කිසිම දෙයක් නැති හිස් අවකාශය වගේ. එහෙම නැත්නම් කිසිම අරමුණක් නැති නිමිත්තක් නැති අනිමිත්ත ගතියක් හිතට කිසිමම නිමිත්තක් හම්බ වෙන්නේ නැති ස්වභාවයක්. හැම ධර්මතාවයන්ගෙම ශුන්‍ය වූ දැඩි ශුන්‍යතාවයක්. මොන ඔය වගේ අදහස්ද? ආවෝ තව විස්තර කරනවා අද තණ්හාව නැති කළාම දැන් තණ්හාව තිබුණොත් තණ්හාව තියෙන කෙනා සසර හිටියොත් දෙවියෙක් බ්‍රහ්මෙක් මිනිස්සෙක් තිරසංගත සතෙක් වෙලා ආයි ඉපදෙන්න පුළුවන් තණ්හාව නැති කළොත් අන්නේ ඉපදෙන්න පුළුවන්කම නෝපදනවා කියලා නෝපන්නා වූ දුක නෝපදන තමයි නිවන කියලා සමහර වස්තුලක් උගන්වනවා ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේ නිවන ගැන පෙන්වන්නේ මොකක්ද කියලා දැන පොඩ්ඩක් බලමු. ඒ මත අපිට මේ මාවත බොහෝම පිළිසිදු ඉවර වෙනවා. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වන රාගක්ඛයෝ, දේශක්ඛයෝ, මෝහක්ඛයෝ නිපාන. හොඳට බලන්න මේ කෙලෙස් ටිකක නැතිවීමෙන් නිවන ප්‍රමවන එකෙන් පෙන්නනවා අර කිසිම දෙයක් නැති ශුන්්‍යතාවයක් කිස්කම වගේ දෙයක් නෙමෙයි. ඊගාවට මේ තණ්හාවගේ නැතිකම අසංකතකමක් පනවල තියෙනවා. මොකක්ද ඒ? දැන් අපි කියමුකෝ එහෙම උනොත් දැන් තණ්හාවගේ නැතිකම නිවනයි න ะ. නිවන හේතු ප්‍රත්‍ය වෙනවා. ඇයි? තණ්හාව කියන ධර්මතාවයේ නැහැයි කියලා නැති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. නමුත් මේකේ අර්ථකුත් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මෙතෙන්දි කියන්නේ මොකක්ද සත්‍යඥාන්සේ නිවන කියලා කියන්නේ කියලා. ඒතං සම්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. අනේ ඒ සාන්තයි ප්‍රණීතයි මොකද්ද සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් තියනවා නම් සියලු උපදීන්ගේ අත්හැරීමක් තියෙනවා නම් තණ්හාවගේ ක්ෂය බවක් විරාගයක් නිරෝධයක් තියෙනවා නම් මෙන්න මේක සාන්තයි ප්‍රණිතයි කියලා කියනවා ඊට පස්සේ ආපහු අපි දන්නවා විසංඛාර ගතං චිත්තං තණ්හානං khයමච්චක විසංඛාර ස්වභාවයට ගිය සිත සිතට තණ්හාවගේ ක්ෂය බව සාක්ෂාත් වුණා අවබෝධ වුණා කියලා කියනවා නේ එතකොට මෙන්න මේ කෙලෙස් ටික නැති කරනකොට රාග දේශ මොහ රාගකෝ දේශකෝ මොහකෝ නිබ්බාන කියලා කිව්වේ රාග දේශ මොහ කියන හේතු ටික නැති වෙනකොට නූපදින නොහට ගන්න සංස්කාර ටිකක් තියෙනවා ඒ හේතු ප්‍රත්‍යයෙන් මේ හේතුව නැති වෙනකොට ඵලය කියන එක නූපදින ධර්මතාවයක් තියෙනවා මම මේ ටික පැහැදිලි කරනවා ඔයගොල්ලන්ට වශයෙන් වන්න පස්සේ ඔයාලට එතෙන්ට එන්න නිවැරදිම අවස්ථාවක් වෙනවා නමුත් මේ ටික දැනගෙන ඉන්න ඕන ඔයගොල්ලෝ මේ මත තමයි බෞද්ධ දර්ශනය විද්‍යමාන වෙන්නේ අපි නිවන් දකිනවා කියලා කරන්නේ මොකක්ද කටයුත්තේ මොකක්ද කියන කාරණාව එළි වෙන්නේ එතකොට එතකොට මේ රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාණං කියනකොට රාග, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් ටික නැති කළාම ඒ නිසා ඇතිවෙන්න තිබුණු ධර්මය නෝපදීන ස්වභාවයටපත් වෙනවා. අන්න ඒ ටික අපි පොඩ්ඩක් බලමු. ඔන්න ඔතෙන්ට ගත්තාම බුදුරජාණන් වහන්සේ අපි දකින්න උත්සාහවත් වෙන නිවන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සෝපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බාන කියලා. උපදිශේෂ නිබ්බාන කියන්නේ උපදිශේෂයක් තියෙනවා හැබැයි නිවන් දැකලා. කෙලෙස් පිළිගැනීමක් තියෙනවා. ඒක තමයි රහතන් වහන්සේ නමක් කියන්නේ ditta ධම්මව නිවන් සුව විඳිනවා කියන කාරණාව කියන්නේ. අනුපදිශේෂ පරිනිර්වාණය කියන්නේ ඒ ඉතිරි ස්කන්ධ ටිකක් නිවෙන දවසට රහතන් වහන්සේ නමක් පිරුණා පාන දවසට. මොනවා සෝපදිශේෂ නිබ්බාන ධාතුව කොහෙද තියෙන්නේ? කොහෙද? ඒක අපේ ගාවම අපේ ධම්මායතනේ පරියාපන්න ධර්මයක්. හිතට මතක තබා ගන්න ඕනේ ආයතන පෙන්වනවා අපි චක්කායතන සෝයායතන සෝතායතන ගානායතන කියලා ඒ වගේ මනායතන ධම්මායතන කියලා හඳුන්වනවානේ අන්නේ ධම්මායතන පරියාපන්න ධර්මයක් මේ නිවන කියන්නේ. ඒ කියන්නේ ධම්මායතනය සංකතද වෙනවා අසංකතද වෙනවා කොටස් දෙකකට බෙදෙනවා. ඇයි මේ ධම්මායතන පරියාපන්න කියලා කියන්නේ? කෙනා කෙනාගේ මනස තුලයි කෙලස් නැති වෙනකොට ඔන්න ඔය දුකේ සංසිඳීම ලැබිලා තියෙනවා. මිසක බහැර හිස්කමක් ශුන්‍යතාවයක් නෙමෙයි නිවන කියලා ලැබිලා තියෙනවා. තම තමන් ගාව තියෙන කෙලෙස් නැති වෙනකොට තමන් තමන් ගාව තියෙන දුක්ඛ ස්කන්ධයන්ගේ අනුපාදකමක් තම තමන්ගේ තුල ලෝකෙන් නිදහස් වීමේ ස්වභාවය කෙනා කෙනාගේ මනස තුල සාක්ෂාත් වෙලා තියෙනට ඕනේ කියන එකකින් කිව්වේ. හරි. ඔන්න දැන් නිවන තියෙන තැන තමයි මොකද්ද? මොකද්ද? ධම්මායතනය පරියාපන්න. ධම්මායතනය අනුය දැන් තමයි තියෙන්නේ. මොකද්ද නිවන? ඒ නිවන තමයි ලෝකේ කියන එක ඉස්සෙල්ලා බලමු. ලෝකය ගත්තාම ලෝකය කියන එක පණවන්න වෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය තුල තමයි ලෝකය කියන එක තියෙන්නේ. කාම ලෝක වේවා රූප ලෝක වේවා අරූප ලෝක වේවා තුන් ලෝකෙම තුන් භූමියම ඔන්නෝයි පංච උපාදාන ස්කන්ධ යකින ප්‍රවත්න තමයි ප්‍රවත්න කරගෙන තියෙන්නේ. තව පැත්තකින් ඕක ගත්තොත් අපි ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ මන ධම්ම කියලා ලෝකයට අනුව ගිය මන ආයතන කේ ධම්මායතන කේ කියලා ඔන්නෝ ආයතන 12 තමයි ලෝකේ කියලා කියන්නේ. හැම මිනිසෙක්ම හැම නිර්සත්‍යයක්ම ත්‍රිසංගත සත්‍යයක්ම හැම දෙවියෙක්ම හැම රූපී අරූපී බ්‍රහ්මෙක්ම ඉන්නේ ඔන්නෝ ආයතන 12 ඇතුළේ. ඔන්න ඔය ආයතන 12 ඇතුලේ තමයි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිന്ദා අපාස ඇනුම් බැනුම් ලාභ අලාභ යාස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අට මත පෙරලි පෙරලි පෙරලි පෙරලි පවතී. ඔකට කිව්වා ලෝකයේ කියලා. ඊට පස්සේ මෙන්න මේ ලෝකය හදන්නේ මොකේද? මොකෙන්ද? මේ දුක් වූ ස්කන්ධ ටිකම බලාගෙන දුක් වූ ස්කන්ධ ටික නිසාම ඇති වෙන තණ්හාවක් තියෙනවා නම් නන්දි රාගයක් තියෙනවා නම් කෙලෙසයක් තියෙනවා නම් ඒ නිසාමයි මේ දුක හටගත්තේ ඒ දුක් වූ ස්කන්ධ ටික නිසාමයි තණ්හාව ඇති වෙන්නේ ඒ තණ්හාව නිසා නැවත නැවත දුක් වූ ස්කන්ධේ පවතිනවා ඒ කියන්නේ කෙටියෙන් ගත්තාම ලෝකයේ කියලා කිව්වේ දුකයි දුක ඇති කරන හේතුවයි කියන දෙක තියෙනවා තේරෙන්නේ ලෝකයේ කියන එක තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛ නැත්නම් මේ ආයතන ස්කන්ධ ධාතු ආයතන කියන ටික ලෝකේ ඔක තුල තමයි ලෝකේ කියන තුන් භූමියම දකින්න ඕක තමයි දුක ආපහව ওই තුලම තියෙන දුක ඇති කරන හේතුව කියන එක තණ්හාව එතකොට මෙන්න මේ ලෝකෝත්තරයි කියලා කියන්නේ නිවන කියන තැන ඔන්න ඔය ධම්මායතන පරියාපන්නයි නිවන කියලා කියවනේ අපි අන්නේ ධම්මායතනයේට ඔය කතා කරන අපි ධම්මායතනයේට ඔන්න ඔය ලෝකෙ කිසිවක් හසු වෙන්න බෑ. අපි කිව්වොත් රහතන් වහන්සේ නමක් කියලා. රහතන් වහන්සේ සෝපදේශ නිබ්බාන උපදේශයක් කියන්නේ නිවන් දැකලා. ඒ කියන්නේ ධම්මායතනයේ සකස් වෙලා තියෙනවා ඔන්න ඔය කියපු එකක්වත් නැති මට්ටමක. රහතන් වහන්සේ නමක් කියන්නේ ඔන්න ඔය තුන් භූමිය අනුව ගිය පංච උපාදාන ස්කන්ධයට එහෙම නැත්නම් ආයතන 12ට ධාතු 18ට ඒව ඇති කරන තණ්හාවට සංස්කාර කියලා කියනවා. සංස්කාර කියනවා. ඒතං සන්තං ඒතං පනිතං සබ්බ සංකාර සමතෝ කියලා කිව්වේ. මෙන්න මේ තුන් ලෝකයේ අනුව ගියා වූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් කියනවා. අන්නේ සංසිඳීමට තමයි සෝපදිශේෂ නිබ්බාන කියලා කිව්වේ. තුන් ලෝකයේ අනුව ගියා වූ සියලුම සංස්කාර කියනට ආයිතුවක් නැහැ. ඒක කුසල් වෙන්නට පුළුවන්, අකුසල් වෙන්නට පුළුවන්, ක්‍රියාව වෙන්නත් පුළුවන් විපාක වෙන්නත් පුළුවන් අව්‍යාකෘත වෙන්නත් පුළුවන් කුසල වෙන්නත් පුළුවන් අකුසල වෙන්නත් පුළුවන් අව්‍යාකෘත වෙන්නත් පුළුවන් තුන් භූමිය අනුව ගිය සියලුම ධර්මතා රාග ద్వේෂ මෝහ කියන කෙලෙසුන්ගෙන් එක්තරා එක්තරා මට්ටමක තමයි ඇදලා තියෙන්නේ එතකොට ඔන්න ඔය ටික තමයි සංසිඳෙන්නේ මෙන්න මේ නිවසෝපදිශේෂ නිබ්බාන කියනකොට උපදිශේෂයක් තියෙද්දි කාමවචරූත් රූපවචරූත් අරූපවචරූත් සියලුම ධර්මතා නොහට ගන්න ස්වභාවයටපත් වෙලා ඒ මනසේ අන්න ඒකට කිව්ව අසංකතයි කියලා. ඒ නොහට ගන්න ස්වභාවයටපත් වෙනවා. අපි ඒක බලමු. අපි හොඳයි මෙහෙම කියමු. අද කාම ලෝකේ ඉන්න අපිට කාම ලෝකෙම ගන්න දෙන්නේ. ගෙවල්, දොරවල්, යාන, වාහන, ඉඩකඩම්, මිල මුදල්, ආහාරක වාහන වතු පිට තියෙනවා. ඕවා ඔක්කොම හම්බ වෙන්නේ රූපේ පරිහරණය කරන කෙනෙකුටද නැති කෙනෙකුටද? රූපේ පරිහරණය කරන කෙනෙකුට. රූපේ ධර්ම. නේ? හරි. එතකොට අපිට තව හම්බ වෙනවා දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි සහෝදර සහෝදරි ඥාති හිතයි සිංහල සත්ත්ව පුද්ගල නෙමෙයි. ඔය ඔක්කොම හම්බ වෙන්නේ කාටද? රූප වේදනා සංඥා සංකාර කියන කුමන හෝ ස්කන්ධයක් පරිහරණය කරන කෙනෙකුද නැති කෙනෙකුටද? කරන කෙනෙකුට. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ගස් ගල් පර්වත ඉව හඳ තාරකා මූදවල් ඇලදොල ගංගා ඕවා හම්බ වෙන රූප තියෙන මනසකටද නැති මනසකටද? තියෙන මනසකට. ඔය විදිය තමයි දිව්‍ය ලෝකේ. ඒ දිව්‍යයන්ටත් මේ වගේම උයන් තියනවා, වතු පිටි තියනවා, බොහෝ ලස්සන සතුට වෙන දේවල් තියෙනවා දිව්‍ය රූපයක් තමයි. බ්‍රහ්මයන්ටත් ඔය වගේම තියෙනවා. ඒගොල්ලෝ රූපම තමයි. අරූපී බ්‍රහ්ම ලෝකෝ වලට නම් මේ වගේ රූප නැහැ. හැබැයි ශාන්ත ප්‍රණීත රූප සමාධියක් තියෙනවා. ඒක නාම ධර්ම ටික තියෙනවා. ස්කන්ධ මතමයි තියෙන්නේ. යම් කිසි කෙනෙකු කෙනෙක් දැන් ලෝකෝත්තරය කියලා කිව්වනේ ලෝක කිසි දෙයක් හම්බෙන්න බෑ කියලා. යම් කිසි කෙනෙකුගේ මනසේ රූපය ප්‍රහාණය කළොත් රූපේ ප්‍රහාණය වුණොත් උච්චින්න මූල රූපයේ මුල් සිඳලා දැම්මොත් අනභව කතං අභාවයට පැමිණුවෝ තාලවත්තු කතං හිසුන් තල් කඳ කෝහේ කළොත් ආයතින් අනුපාද ධම්ම මතු නූපදින ස්වභාවයට පත් කළොත් වේදනා සංඥා සංකාර කියන ධර්මතා යම් කිසි කෙනෙකුගේ సంతානේ ඇසුරු නොවන ස්වභාවයට පත් කළොත් එයාගේ මනසේ අන්නර සීල සංස්කාර සම්පූර්ණ එහෙම තරම් තියෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ භව එත් ආපෝච පඨවි තේජෝ වායෝ චන ගාදති එත් දීගං රස්සං අනුන් තුලං සුභා සුභං එත්තනාමංච රූපංච අසසම පරිච්ඡ මහණෙනි සියලු දේම දේම බිඳුණු ඒ විඥාණය නම් වූ නිවන නිවනට බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වන විඥාණය කියලා සිත කියලා. ඒකේ පට ව්‍යාපෝතේජෝ වායෝ නැ දිගරවුම් හතරස්තන් නැ සුභාසුභ නැ නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා කියලා පෙන්නනවා. හරිද? එතකොට නිවන තියෙන්නේ ධම්මායතනය පරියාපන්නයි. නිවන කියලා කිව්වේ සෝපදිශේෂ කිව්වේ ස්කන්ධ තම ස්කන්ධ පරිහරණය කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති ස්කන්ධ මාත්‍රයක් පමණක් තියෙද්දී ඔන්න පංච උපාදානස්කන්ධ ලෝකයම තුන් භූමිය අනුව ගියව සියලු සංස්කාරයේ මනසේ සංසිඳිලා. අන්න ඒක තමයි නිවන. ඒ කියන්නේ ඒ රහතන් වහන්සේගේ මනසේ අපිට වගේ ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් තියෙනවා හැබැයි තණ්හාව නැතුව ඉන්නවා කියන තැන හඳුනන්න එපා. එහෙම නිමිති නෑ. අපිට වගේ රහතන් වහන්සේ නමකගේ මනසට දුව පුතා අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා මිනිස්සු ගෑනු පිරිමි ඉන්නවා හැබැයි තණ්හාව නැති කළා කියන තැනකට මේ එහෙම නිමිති නෑ එහෙම සංස්කාර නෑ අපිට හිතෙන්න පුළුවන් තණ්හාව නැති කළේ මේවා කියන තණ්හාව නැති කරනවා කියලා හොඳට මතක තබා ගන්නට ඕනේ කවදාවත් ලෝකේ තණ්හාව ඇති වෙන දේ තුල තණ්හාව නැති කරන්න බෑ. උදාහරණයක් කිව්වොත් ඔබට ඔබේ ඇස් ඉදිරි පිට මේ පේන්නේ දරුවා කියන තැනක තියාගෙන කවදාවත් ඔබේ තණ්හාවයි කරන්න බෑ. මේ රත්තරන් රිදී මුල මුදල් කියලා පෙනෙද්දි ඒව ඇසුරු කර කර ඉඳලා ඒක තණ්හාවෙන් කරනවා කියන එකක් නෑ. තණ්හාව අයින් කරන්න තියෙන්නේ තණ්හාව ඇති වෙන තියෙන නිමිති ටිකත් එක්කම. මේ ඔක්කොම ටික තියෙන්නේ අපි දන්නේ අපිට බඩු බහන්න වෙලා මෙච්චර ඇත්ත වුණාට ඇත්තටම අද බඩු බහන්න තමයි ඇත්ත තමයි. නමුත් ඒ ස්කන්ධ පරිහරණය දුක අපිට උරුම කරලා තියෙන තණ්හාව නෙමෙයි කෙලෙසය. තණ්හාව කියන කෙලෙසය ඇති වෙලා තියෙන අවිද්‍යාවගේ වැස්මෙන්. අද අවිද්‍යාව නැමැති වැස්ම දුරු කළ තණ්හාව අයින් කළොත් තණ්හාව නිසා විඳින්න දෙච්ච සියලු දුක් පංච උපාදාන ස්කන්ධ දුකෙම නිදහස් වෙනවා ඒක. මම ඒකට මාවත පෙන්වන්න දෙන්නම්. එතකොට නිවන කියන්නේ සෝපදිශේෂ නිබ්බාන උපදිශේෂයක් තියෙද්දි පිරිනුවම් පාලා ඒ නිවන සාක්ෂාත් වෙන්නේ අපිට අපේ ධම්මායතනය තුලින් ඒ කිව්වේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් වෙනවා ඒ මනසට රහතන් වහන්සේ කියලා කියන්නේ සංස්කාර කියලා කියේ තුන් භූමිය අනුව ගියා වූ සියලුම පංච උපාදානස්කන්ධ දුකෙන් ආයතනයෙන් ධාතුන්ගෙන් නිදහස් වෙලා ඒ වැඩි කරන කෙලෙසුනොත් නිදහසලා කෙටින්ම ගත්තොත් දුකයි දුක ඇති කරන හේතුවයි දුකයි දුක්ඛ සමුදය කියන දෙන්නා දෙන්නම් එක එක නෙමෙයි දෙන්නම් මතු නූපදින ස්වභාවයට පත් කරලා ඉන්න මනසක් දුකයි දුක්ඛ සංගයයි කියන දෙකම ප්‍රහාණය කරලා. ඒක උනේ මෙහෙම. මුලදී තණ්හාව කියන එක අතහැරගෙන කෙලෙසෙන් නැත්නම් අනුශේතියෙදි තණ්හාව අතහැරලා ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනකොට රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ටික අතරම ස්කන්ධ ටික අතරම තණ්හාව කියනක උපදින ඇති තත්ත්වයටපත් වෙනවා. එතකොට ඔන්න සෝපදිසස නිපාන කියලා කිව්වේ උපදිශේෂයක් තියෙද්දි උපදිශේෂයක් තියෙද්දි සිළු සංස්කාරයන්ගෙන් මිදුණා. ඒ සංස්කාරයන්ගෙන් මිදුනේ මොකක් නිසාද එයා රූපයෙන් මිදුණු නිසා වේදනාවෙන් මිදුණු නිසා සංඥාවෙන් මිදුණු නිසා සංකාරයෙන් මිදුණු නිසා විඥාණයෙන් මිදුණු නිසා ඔය සංස්කාර නිමිති ඔක්කොම තිබුණේ රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥාණයක ඒ සංස්කාර ඔක්කොම මිදුනේ එයා ඇහෙන් මිදුණු නිසා රූපයෙන් මිදුණු නිසා කනෙන් මිදුණු නිසා ශබ්දයෙන් මිදුණු නිසා නාසයෙන් ගන්ධයෙන් දිවෙන් රසෙන් කයෙන් පොට්ටබ්බෙන් මනසෙන් ධම්මායතනෙන් මිදුණු නිසා නිසායි සියලු දුකෙන් මිදුණු නිසායි දිත්තේව ධම්මේ දුක්ඛ සංතකරෝති මෙලෝදීම සියලු දුකේ අවසන් කළා ඔය දුක්ඛ ස්කන්ධයන්ගේ මිදුණ නිසායි සියලු සංස්කාරයන්ගේ නිදහස් වුනේ හරි දැන් ඒකට තියෙන මාවත තමයි ඕනේ ඔන්න දැන් නිවන දැක්කා නිවන තියෙන තැනක් දැක්කා දැන් ඕගොල්ලෝ දන්නවා මොකක්ද ලෝකේ කියන්නේ දුකමයි ලෝකේ කියනකොට ධර්මෝගල. මොකන්ද ඒකේ තියෙන්නේ? දුකයි දුක ඇති කරන හේතුවයි දෙකමයි. ඒක 아무තේ දුක ගැන කියන්න ඕනේ නැහනේ. ඒකට වැටුණු කෙනාට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම එකයි සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන දුක්ඛේ ඥානයි. එයාට දුක ගැන නුවණක් තියෙනවමයි. මොකද්ද? රූපය කියන්නේ දුකමයි වේදනාව සංඥාව සංකාරය විඥානය කියන්නේ දුකමයි. දුක්ඛේ ඥානම් තියෙනවා එයාට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ඇසුරු කළා කිසි කලක කවදාවත් කිසිවේ සුවපත් උනේත් නැහැ වෙන්නේත් නැහැ කියන නෝන තියෙනවා. දුක සමුදය ඥානම් තියෙනවා. මේ දුක නැවත නැවත හටගන්නේ තණ්හාව නිසායි. ඒ වෙන මොකොත් හින්දා නෙමෙයි. අපි රූපය කෙරෙහි වේදනාව සංඥාව සංකාරය කෙරෙහි තණ්හාව ඇතිතාක් අපි රූපේ දාලා යනවානේ. තණ්හාව නිසා දුක් විඳිනවා කියලා කියන තණ්හාව නිසා මොකද කරන්නේ? මගේ දුව, පුතා, රත්තරන්, රිදී, මුතු මැණික් කියලා ඕ ඔය තණ්හාවෙන් අපිට අහු වෙලා තියෙන්නේ මොකද්ද? රූපෙට නෙමෙයිද කොටු වෙලා තියෙන්නේ. දුක නැමැති විලි කොක්කේ අපි ඇමිනෙන්නේ තණ්හාව නැමැති ඇම නිසායි. එතකොට සුද්ධෝත් ආර්ය ශ්‍රාවකයා ඒක දන්නවා. ඇහැ රූප මේ රූප වේදනා සංඥා සංඛාර කෙරෙහි මට තණ්හාව යම් වෙලාවක නැති වුණොත් එදාට මම රූපේ බදාගෙන ඉන්නේ වේදනා සංඥා සංකාර විඥාන බදාගෙන ඉන්නේ සියලු දුක බදාගෙන ඉන්නේ දුක නිදහස් වෙනවා කියලා එයා දන්නවා ඊට පස්සේ එයා දන්නවා තණ්හාව නැති කරන්න බෑ තණ්හාව ඇති වෙන භූමිය තුල ඉඳගන්න ඒකට විශේෂ මාර්ගයක් ඕනේ. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් ඒ ලෝකෙන් එතර කරන මාවතට කිව්වා මොකද්ද? ලෝකෝත්තර. මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ කිව්වේ ඒකට. ඒ ආර්ය ශ්‍රාංග මාර්ගයට ලෝකේ කිසිම දෙයක් හසු වෙන්න බෑ. හසු වෙන්නේ මොකක්ද? නිවන කියලා කිව්වේ අන්න අර සංස්කාරයන්ගේ සංසිඳීම අරමුණු කරගෙනයි තියෙන්නේ. නිවන අරමුණු කරනකොට කියනකොට ආර්ය ශ්‍රාංග මාර්ගය එහෙනම් මොකක් අරමුණු කරගෙන තියෙනද? සීල සංස්කාරයන්ගේ සංසිඳීම අරමුණු කරගෙන. සීල සංස්කාර කිව්වේ මොකද්ද? ලෝකේ කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ ලෝක නිරෝධය අරමුණු කරගෙනයි තියෙන්නේ. හරිද? ආර්ය ශ්‍රාංග මාර්ගයේ තියෙන්නේ මොකද්ද? ලෝක නිරෝධය අරමුණු කරගෙනයි. මේ මාර්ගයේ කෙලවර එයා ලෝකෙන් ඈතර වෙච්ච කෙනෙක් වෙන්නට ඕනේ. ලෝකෙන් ඈතර වෙච්ච කෙනෙක් වෙන්නට ඕනේ. ලෝකෙ තියෙන සියලුම දුක් දුක් ඇති කරන හේතුන් මිදුණු කෙනෙක් වෙන්නට ඕනේ. හරි. ඒ ආර්ය ශ්‍රාංග මාර්ගය තමයි ලෝකෝත්තර ස්වභාවයට පමුණන ලෝකෙන් ඔබව ඈතර කරවන දුකෙන් දුක් ඇති කරන හේතු වෙන ඔබව ගලවලා දෙන ඔබට කිසි වෙහෙසක් නැතුව ඊතර කරවන ඒ මාවත තමයි සම්මාදිට්ඨි සංකප්ප කියලා කියන්නේ. ඒ සම්මාදිට්ඨිය කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි හැමදාම අපි තුල පැවතුණු අපි තුල පවතින ඒ අපි නොදකින අපේ මේ ජීවිතයේ ඇත්ත. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අපි ගාව හැමදාම පැවතුන හැමදාම පවතින ඇත්තක් තියෙනවා. අන්න ඒ ටික පෙන්නලා දුන්නා. අන්න ඒ ටික තමයි අපි මෙතනදී ඉගෙන ගන්න ඕනේ බලන්න ඕනේ මෙන්න මේ මාවත තමයි අපිට වැහුනේ ඒකට හේතුව නිවන වැරදිච්ච නිසා. අපි හිතාගෙන හිටියේ වෙන දෙයක් නිසා නිවන කියලා මාවතත් වෙන දෙයක් වුණා. නමුත් අපි දැන් හරියට දැක්ක නිවන කියන්නේ මොකක්ද කියන්නේ සංස්කාරයන්ගේ සිල් සංස්කාරයෙන් සංසිඳීමක් විසංකාරගත චිත්තය එතකොට අනුව ගිහිල්ලා තණ්හාවගේ ක්ෂය බවක් තමයි ලක්වෙන්නේ එහෙනම් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ හරි උපායශීලී මායාව රවට්ටන මතත් අපි එක පොඩ්ඩක් බලමු මෙන්න මෙතෙන්දී ඔයගොල්ලෝ ගොඩාක් සිවුවා දැන් නම් අවදියෙන් ඉන්න වෙනවා ඈ සාදුකාරයක් දෙන්නකෝ ඔන්න හොඳට අවදිින් ඉන්න මෙන්න මේ ටික තමයි දැන් වටිනාම ටික මේතන ඉඳලා අහගෙන හිටියාම ලැබෙන්නේ ඕගලන්ට මොකද්ද භාවනා කමඨාන මේ දැන් කියලා දෙන දෙයින් ලැබෙන්නේ භාවනා කමඨාන ඊට පස්සේ නිවන් දකින්න ආය කල්යාණ මිත්‍ර ඇසුරක් නොලැබුණත් gedara doredi මේ අහගත්ත විදියට හිත හිතා හිත හිතා හිටියොත් ඒකාන්තයෙන් මේ ජීවිතේදීම කෙලස් පිරිනිවීමෙන් පිරිනවම් පාන්න පුළුවන්මයි ඈ හරි දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දකින. මොකේද ඇත්ත ඇති හැටි දකින්නේ? අපි ජීවත් වෙනකොට අපේම ජීවිතය ගැන. හරි. අපි කියමු අපි මෙහෙම ඇහෙන් රූපයක් බලන දකිනවා. කිසිම හයක් හතරක් නොදන්නා පොඩි දරුවෙක් කරේ මේ මේ හැරලා බලුත් එයා රූපයක් පේනවා නේ. අපි හොඳටම දන්නවා බුදුරජාණන් වහන්සේ ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා කියලා කලේ ලෝකේ හේතුඵල ධමයක් තියෙන්නේ කියන ධර්මතාවය අවබෝධ කරගත්තා. එතකොට අපි මෙහෙම ඇහැරලා බලනකොට අපිට රූපයක් පේනවා නම් ඔය රූපේ පෙනෙනකම ඇතිවෙන්න යම් හේතුවක් තියෙන්න ඕනේ. රූපයක් පේන්න මොන මොන හරි හේතු වෙලා තියෙන්න ඕනේ නේ. නමුත් ඒවා අපිට හම්බ වෙනවද? හම්බ වෙන්නේ. කුඩා ළමෙක් මෙහෙම හැරලා බැලුවොත් රූපයක් පෙනේ. ඒ රූපේ පේනකම හැදුනේ කොහොමද කියලා එයා දන්නවද? දන්නේ අපි ඇහැ හරවල වෙන පැත්තක් බලනකොට දැන් අර පෙවුණු කම නැහැ. දැන් වෙන දෙයක් පේනවා. අර පෙවුනකම නැති වුණා කියන්නේ ඒ පේන්ද හැදු පේනකම හැදුණු හේතු ටික නැති වෙච්ච එකම. අපි ඒක දන්නේ නැහැනේ. දන්නේ. ඔන්න ඔය අපිට රූපයක් පේනකොට අපිට රූපයක් පේනකම ඇති වෙන්නේ කොහොමද කියලා බලන එකට කියනවා උදය කියලා. ඔකට සමුදය කියලා කියනවා. අපිට රූපේ පෙනෙන එක නැති වෙන්නේ මොනවා නැතිවීමින්ද කියලා බලන එකට කියනවා වැය කියලා. ඔකට කියනවා ක්ෂය කියලා. අපිට යම් වස්තුවක් පේන්නේ කොහොමද, පෙනෙන එක නැති වෙන්නේ කොහොමද කියලා බලන එකට කියනවා උදය වැය කියලා. අපි ශබ්දයක් ඇහුවොත් පොඩි ළමයෙකුට හරි කන මෙහෙම කරලා ශබ්දයක් ඇහෙනවා. හැබැයි ඒ ඇහෙනකම ඇති වෙන්න හේතුවක් තියෙන්නට ඕනේ. ඒ හේතුව අපිවත් පොඩි ළමයව දන්නේ කන වෙන පැත්තකට හරවනකොට අර ශබ්දය ඇහෙන්නේ වෙන දෙයක් ඇහෙනවා. අර ශබ්දය ඇහුන්නේ කියන්නේ. ඒ ශබ්දය ඇහෙන්න තිබුණු හේතු ටික නැති වෙලා. අපි ඒක දන්නේ නැහැ, පොඩ්ඩම දන්නේ නැහැ. අපිට ශබ්දයක් ඇහෙනකොට ශබ්දයක් ඇහෙන්න ඇහෙනකම ඇති වෙන හැටි බලන එකට තමයි උදය බලනවා කියලා කියන්නේ. සමුදය කියලා කියන්නේ. ස්කන්ධයන් උදේ බලනවා. ඒ හේතු ටික නැති වෙනකොට ඇහෙනකම නැති වෙනවා කියලා බලන එකට තමයි වැය කියලා කියන්නේ. ස්කන්ධයන්ගේ උදේවැය කියලා කියන්නේ ඔකට තමයි. අපි බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානමේ ස්කන්ධයන්ගේ උදේවැය ඇතිවීම නැතිවීම නොදැන අවුරුදු 100ක් ජීවත් වුණ තේ ජීවිතේ ජීවිතය. මේ උදේවැය දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා. අපි මම දැන් ක්‍රමානුකූලව මෙන්න මේ ටික පැහැදිලි කරනවා. මෙන්න මෙතන තමයි විඥාව තියෙන්නේ. ඒ කියන්නේ ওই ස්කන්ධයන්ගේ උද්දීවය බලනකොට ඉබේම භ්‍රමචර්යාව මතුවෙනවා. ආර්ය ශ්‍රාංක මාර්ගය මතුවෙනවා. ආර්ය ශ්‍රාංක මාර්ගය මතුවෙනවා. ඒ විදිහට මේක තියෙනවා. ලෝකෝත්තර මාර්ගයේ වඩනවා කියලා කියන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ වඩනවා කියලා කියන්නේ ස්කන්ධයන්ගේ උද්දීවය බලනවා. එතකොට ස්කන්ධයන්ගේ උදේවැය බලන්නේ ඇයි කියන උත්තරෙත් එයා ගාව තියෙන කලින් අපි කතා කරා සිල් සංස්කාරයන් සංසිඳ වීම කතාවෙන් එහෙම කරන්නේ. ඒ අර්ථය හරියට වෙන විදිහටයි මාර්ගයේ තියෙන්නේ. අර ඵලය සංස්කාරයන්ගේ මිදීම නම් වූ විමුක්තිය නම් වූ ඵලය ලැබෙන විදිහටයි මාවත තියෙන්නේ හරියට. හරි අපි ඒක බලමු. දැන් මම ඕගලන්ට පෙන්නනවා අපි මෙහෙම ඇහැරලා බලනකොට අපිට රූපයක් පේනවා නම් රූපයක් පේනවා කියන එක ඇති වෙන හැටි. හැබැයි අපිට හම්බ වෙන්නේ හම්බ නොවුනට මොකක්ද? අපිට ඒකෙන් නුවණින් බලා ගන්න පුළුවන්. නුවණින් දැනගන්න පුළුවන්. මුලින්ම මතක් කරන්න ඕන එක දෙයක් රූප කියලා යම්තක් තියෙනවා නම් ඇහැ වෙන්න පුළුවන් ඇහැට ගැටෙන වර්ණ රූප වෙන්න පුළුවන් කන වෙන්න පුළුවන් කනට ගැටෙන ශබ්ද වෙන්න පුළුවන් මේ හැම රූපයක්ම කිසිම දවසක කිසිම වෙලාවක ඍජුව හිතේ යෙදෙන්නේ නැහැ හිතේ ගැටෙන්නේ නැහැ ඒකෙන් ගම්ම වෙන ආර්ථයක් මොකද්ද හිතට රූප බලන්න බෑ සද්ධාහන්න බෑ ගඳ සුවඳ ලබන්න බෑ කියලා. වෙයිද? බැරි නෑ පුළුවන්. ඍජුව බෑ. හැබැයි රූප බලන්න පුළුවන් ක්‍රමයක් සද්ධාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමය තමයි මේ උදේවැය කියන එක පැහැදිලි කරන්නේ. හරිද? මම කියන්නේ අපේ මූණ අපිට පේන්නේ ඍජුව හැබැයි බලන්න ක්‍රමයක් කියලා. කර්ණාඩියක් ගාවට කියලා බලනවා. ඒ වගේ. අපි කියමු අපි යම් වස්තුවක් බලන්න කියලා රූපයක් සිතනකට කියමු. දැන් මේ අපිට රූපයක් පේන හැටි තමයි මේ කියන්නේ. අපි මේ ඇහැ ඇරවල මෙහෙම රූපයකට යොමු කළාම ඇහැ ගැටෙනවා මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ වර්ණ සටහනේ රූපයක ගැටෙනවා. රූපය මහා භූතයන්ගේ උපාදාය රූපයක් වූ චක්කු ප්‍රසාදයේ ගැටෙනවා. ඇහැ රූපේ ගැටෙනවා රූපේ ඇහැ ගැටෙනවා. ඔය ඉස්සෙල්ලා වෙන කාර්යය ඔබ තමයි. හැබැයි පේන්නේ. මේ පෙනෙනකම හැදීගෙන ඉන හැටි කියන්නේ. තාම පෙනෙනවා කියන සිද්ධියක් මලක් පිපියගෙන එන හැටි මේ කියන්නේ. පොහොට්ටු ඉඳලා දැන් මේ නැට්ටක් ඇවිල්ලා වගේ තමයි දණ්ඩක් විතරක් ඇවිල්ලා වගේ. එතකොට ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටිලා. එන්නේ. ඒ ඇහැස් රූපයක් දෙන්න ඉන්න තැනට ඊට අනුගතව හිත යොමු වෙනවා. හිත පැමිණෙනවා. ඒකට කියන චක්කු විඥානය කියලා. අරකාර පොහොත් චුට්ටක් තුනම වගේ තව ටිකක්. ඊට පස්සේ ඒ හිත උපදිනකොටම හිත එක්ක සහජාත කියන්නේ සහජාත කියන්නේ එකට උපදින. ඒ හිතේම අර ඇස් ඉදිරිපිට දාපු රූපේ විඳින ස්වභාවය රූපය හඳුනන ස්වභාවය රූපෙට හිතන ස්වභාවය කියලා නාම කියලා ගත්ති ටිකක් අර චක්කු විඤ්ඤාණ සිතේ යෙදෙනවා. පොහොත්ව තව ටිකක් ඊට පස්සේ මෙන්න මේ සිතේ යෙදුණු නාම ධර්ම සිතේම යෙදෙමින් ගැටෙමින්ම අර ඇහත් රූපයක් දෙක හිතේ නොයෙදෙන ගැටේ මෙන්න මේ නාමයයි රූපයයි දෙක නිසා අපිට වස්තුවක් පේනවා. මල හොඳටම පේනවා. දෙති දිගෑරේ. වගේ. තේරෙනවා. තේරෙන්නේ. අපිට රූපයක් පේනවා කියන සිද්ධිය තමයි මේ ස්කන්ධයෙන් උදේයෙන් පෙන්වන්නේ. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් රූපේ උපකාරයි ස්පර්ශයට ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටිකක් ලැබුණා නාම රූප දෙක නිසා විඥානය කියන්නේ රූපයක් දැනගන්නවා කියන්නේ විඥානය කියන්නේ විඥානනවා වෙනවා දැනගන්නවා රූපයක් දැනගන්නවා රූපය දැනගන්න එක රූප දැක්කා යන විවහාරයට යනවා රූපය දැනගන්නකම වෙන්නේ ප්‍රඥප්තිය කියදෙනවා විවහාරයක් කරනවා රූප පේනවා රූප දැක්ක රූප දැක්ක රූපයක් මෙහෙම කෙරුවට පුඩි ළමයෙකුට අපි වුණත් නොදන්නා වුණාට ඇස් දෙක වහලා මෙහෙම ඇහැරලා බලන ශනේ එක චිත්තක්ෂණේ ඔන්න ඔය තරම් කාරණා ටික කියලා කියනවා හොඳට බලන්න එතන ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපයේ තිබුණා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම තිබුණා ඒ නාම රූප දෙක නිසා පේනවා කියනකොට ස්කන්ධ පංචකයකම කෘත්‍යය මේ පේනවා කියන සිද්ධිය ස්කන්ධ පංචකයකම කෘත්‍යයක් වැඩක් තමයි තියෙන්නේ එකකින් විතරක් පේන්නේ නැහැ හැබැයි ඒක චිත්තක්ෂණයේ ඇතුලේ හේතුඵල ධර්මයක් තියෙනවා අර අටවචාරණ වහන්සේ විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ කළ දුෂ්කරක්ම ක්‍රියාව මොකක්ද කියලා. ඉතර බලනවා මොකක්ද? බුදුරජාණන් වහන්සේ කළ දුෂ්කරක්ම ක්‍රියාව කියනවා එක චිත්තක්ෂණේ පෙරපසු නැතු උපදින එක චිත්තක්ෂණේ ධර්මතා පහකට බෙදලා ඒක ඇතුළේ හේතුඵල ධමයක් වෙනවා කියලා. එක චිත්තක්ෂණේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ධර්මතා පහකටත් බෙදලා රූපේ ස්පර්ශයට හේතුයි ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා හේතුණා ඒ නාම රූප දෙක නිසා විඥානය කියලා ඒක ඇතුළත ආහාර ප්‍රත්‍යයන් දෙකව හේතුඵල ධර්ම රූපේ හේතුයි ස්පර්ශේ ඵලේ ස්පර්ශේ හේතු වේදනා සංඥා චේතනා ඵලේ වේදනා සංඥා චේතනකේ නාම ධර්ම ඵලේ නාම රූප දෙක හේතුයි දකින්නවා කියන සිද්ධිය ඵලේ ඔන්න පුරාණ කර්මයක හටගත්ත විපාකේ කිරෝලටම ඇවිල්ලා. පෙර ජීවිතේ රූප බලන්න තිබුණු තණ්හාව නිසා රූප විඳින්න තියෙන තණ්හාව නැමැති වඩුව රූපයක් විඳින තැනට හදලා තියෙනවා. දැන් විඳින්න විතරයි තියෙන්නේ අපිට. මෙහෙම රූපයක් පෙනෙනකම හදාගත්තේ මොකටද විඳින්නේ? මේ පෙනෙනවා කියන සිද්ධිය පුරාණ කර්මෙන් හටගත්ත විපාක ටිකේ මොකද්ද? කිරෝලම කෙරවලා. දැන් ඔන්න හොඳට නුවණ තියනවා නම් බලන්න මේ පේනවා කියන සිද්ධිය හදන්න කොච්චර කාරණා යට වැය වෙලා තිබුණාද? ඇහත් රූපයක් දෙක මුලින්ම යෙදිලා මෙන්න මෙතන හොතට සිංහ නෝනතේ මේ මත තමයි සීල සංස්කාර සම්පින්දෙන්නේ මේ මත තමයි ආශ්‍රයක් ඡේවීම තියෙන්නේ ඇහැ රූපය මුලින්ම යකටම දාලා ඊට අනුගතව හිත ඉපදිලා ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා පහළ වුණා නාම රූප දෙක නිසා පේනවා කියන සිද්ධියක් ආවා. දැන් බලන්න මෙන්න මේ විදිහට උදය කියනක බලනකොට පේන එකට ඔබට යන්න බෑ යාට. දැන් පේන දේ ඇතිවෙන්න ඇහැ රූප වැය වෙනවා. හිත වැවෙනවා. ඒ ටිකේ ඵලයක් වෙන්නේ නැති. මේ හේතු ටික අපිට පේන දේ නැති වෙනවා කියලා කියන්නේ එයා වැය දකිනවා. මොකක්ද? ඈත් රූපය දෙක වෙන් වෙනකොටම ස්පර්ශය බිඳෙනවා. ස්පර්ශය බිඳෙනකොට වේදනා සංඥා චේතනා නාම ධර්ම නැති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට මොකද වෙන්නේ? පින්නකම නැති වෙනවා. කියලා මෙයා වැයත් දකිනවා. ඔන්න ඔය ස්කන්ධයන්ගේ උදේවැය කවදාවත් අපි අහලා ඉගෙනගෙනත් නැහැ. මේක ඉගෙන ගත්තේ යුතුයි මෙන්න මේ සඳහා කියලා අර්ථයක් ඉගෙන ගන්නත් නැහැ. ඒකෙන් චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න නැහැ. දුක දුක ඇති වෙන තණ්හාව තණ්හාව නැති වුණොත් තමයි දුක නැති. එහෙනම් මේක කරපල්ලා කියන එකයි ওই පරිදි තියෙන්නේ. ඉගෙන ගන්න නැහැ. ඒ හින්දා අපි මොකද දන්නවද කියන්නේ? ওই වගේ හේතු ටිකක් නිසා පෙනෙනකොටම පෙනෙනකොටම රූපේ කියලා බලනවා අපි. පෙනෙන දේ ඇතුලේ කෙලින්ම රූපේ කියලා නැඹුරු වෙනවා. අවිද්‍යාව මේ ඇත්ත නොදන්නාකම තමයි අවිද්‍යාව. අවිද්‍යාව තියෙනකොටම ආශ්‍රව. ආශ්‍රව කියන්නේ අනන්ත ජාති සංසාරේ ඉඳලා පේන දේ ඇතුලේ රන් රිදී මුතු මැණි ගෙවල් දුරල් ඉඩකඩම් වාහන ඇසුරු කළ අපේ මනසේ හුරුවක් තියෙනවා. තක්කල මේ දර්ශනය නැති වෙනකොට ඒ හුරු ඉදිරිපත් වෙලා. තක්කල රත්තරන් දිහා, රිදී දිහා, ගහක් දිහා බලනවා. ඒකට කියනවා කාමාශ්‍රව කියලා. මේ ඇත්ත ඇතිහැටි නොදන්නකොටම අනන් මේ ජීවිතේ අනන්ත ජාති සංසාරේ ඉඳන් මේ පේන දේ ඇතුලේ දරුවගේ මූණ බලපු මුණුපුරාගේ මූණ බලපු මුණුපිරිගේ මූණ බලපු බිරින්දගේ ස්වාමියාගේ මූණ බලපු අම්මගේ තාත්තගේ මූණ බලපු යාළු මිත්‍රයෝ ඇසුරු කරපු හුරු ටික ඉදිරිපත් වෙනවා. තග්ගාල පුතා දුව ළමයා මිනිස්සෙක් උපාසක මහත්තයෙක් ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් කියලා තමයි බලන්නේ තග්ගාල. ඔකට කියනවා මොකද්ද? දිත්තාශ්‍රව කියලා. මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා අවිද්‍යාව තියනකොට අවිද්‍යාව නිසා අනන්ත සංසාරේ දන් හුරු පුරුදු කරගත්ත හුරුවක් අපේ තියෙනවා මේ පේන දේ ඇතුලේ ගස් කොළන් වැව් පොකුණු ගංගා ඇලදොල කඳු ඇති මූදවල් බලපො බව ආශ්‍රය දැන් ඔන්න ඔය මේ පෙනෙන දේ ඇතුලේ ගෙවල් දොරවල් රන් රදී මුතුමැණික් ගංගා ඇලදොල සත්‍ය පුද්ගලයෝ කියන සංස්කාර නෙමෙයි. හම්බෙන්නේ ආශ්‍රව සහිත මනසකට. ඔය පංච උපාදාස. එකයි පංච උපාදාස්කන්ධය තියෙන ශාසව උපාදාන්‍යා කියලා. ශාසව කියන්නේ මොකද්ද? ආශ්‍රවයන්ට අරමුණු වෙන්නේ. තේරෙන්නේ? ඔන්න දැන් මම මේ කියන එක හරිම සිව් නැහැ. හරිමම සිව්. එතකොට දැන් මුළු ලෝකයක්ම යාට තියෙනවා. හොඳයි මෙන්න මේ ටික බලන්න. දැන් මේ පිරිමැදේ රූපේ කියලා බලපු ගවම වෙන හානි ටික. අපි සිහි ඇතුව හොඳට නුවණ ඇතුව මෙන්න මෙහෙම දැන් බලනකොටම සිහි ඇතුව මෙහෙම හිතනවා. ඇහැ රූපෙට ගැටලා රූපේ ඇහැට ගැටලා ඊට අනුගතව හිත ඉපදිලා ස්පර්ශය වුණා ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පවුන ඒ නාම රූප දෙක නිසා පේනව නේද කියලා බැලුවොත් දැන් පේන දෙයට යටින් ඇහැ රූපේ දිලා නේද තියෙන්නේ එතකොට පේන දේ උඩට අපිට මේ රූපය කියලා බලන්න පුළුවන්කමක් තියෙනවද ඔය විදිහට බල අපි මේ ටික නිසා පේනවා කියලා සිද්ධිය බැලුවොත් පේනවා කියන සිද්ධිය ඇති වෙන පැත්තට ඇහැ රූපේ ඉඳලා හැබැයි අපිට හම්බ වෙන්නේ අපි දන්නවා ඒකේ කිරෝලේ ඵලයක් පේනවා. පේන දෙයට මම හිතින් කියින් කියින් කරනවා. මට මේ හේතු ටික නිසා පෙනෙනවා පෙනෙන දෙයට මම හිතින් කියින් කියින් කරනවා. මම දන්නවා මම ඇහැරුල වෙන රූපයක් දිහා බලනකොට දැන් ඇහැ වෙන රූපයක ගැටිලා වෙන රූපයක් ඇහැට ගැටිලා හිත ඊට අනුගතව ඉපදලා දැන් මට වෙන වස්තුවක් වෙන්නේ. ඒතර මන් දන්නවා එහෙනම් ඉස්සෙල්ලා පෙවුන එක නැති වෙලා. ආපහු මම තව පැත්තකට හැරෙව්වොත් ඇහැ දැන් තව රූපයක ගැටේ. ඒ ඇහැ රූපයක ගැටුනට හිත ඉපදිලා දැන් වෙන වස්තුවක් වෙන්නේ. මට පෙනෙන පෙනෙන දේ මම දැනගන්නවා ඒ හේතු නැතිවෙනකොට පිනෙනකම නැති වෙනවා කිය කියා බල බල හිටියෝ. මට පිනෙන දේෙන් ඔබට යන්න බෑ. පිනෙන දේ ඇති වෙන හේ පැත්තට හේතු පැත්තට ඇහැරු පේදිලා ඒව හම්බ වෙන්නේ නෑ. පිනෙන සිද්ධිය ඇතුලේ මේ රූපේ කියලා බලපු හුරුව ටික ටික ගෙවෙනවා. අලුතෙන් එහෙම හුරු වෙන්නේ නැහැ. කලින් බලපු හුරු ගෙවෙනවා. මෙහෙම මෙහෙම මෙහෙම යනකොට එයාට කිසිදු සැකයක් නැතුව මේ හේතු ටික නිසා පෙනෙනකම වෙනවා පෙනෙන දෙයට මම හිතනවා කියනවා කරනවා හේතු ටික නැති වුණොත් පෙනෙනකම නැති වෙනවා කියලා ඔය දර්ශනය ඕක තමයි ඇත්ත එල්ලඹ සිටින තැනට ආවහම අන්න අර ගෙවල් දුරවල් ගංගාල දුරවල් කියලා දැකපු නිමිති ඔක්කොම මේ මනසේ හිතිලා ගිහින්. රහතන් වහන්සේ කියලා කියන්නේ දිට්ඨි කියන ටික එක ගනුදෙනු කරනවා. පේන දෙයට යකින් මේ හේතු ටික ඔක්කොම යෙදිලා ඇහැ රූපේ යෙදිලා ඒවා නිමිති නැහැ. හැබැයි උඩ පැත්තේ මේ දර්ශනය නිසා මේ රූපේ කියලා බලන බලන්න ඉඩ නැහැ යාට. ඇයි රූපේ කලින්ම බලලානේ. ඉඩ නැහැ. එතකොට අන්න අර වෙනද ඇසුරු කරපු නිමිති ඇසුරු වෙන්නේ මොකද මේවා දැක්කා මොකද සියලු සංස්කාරයේ සංසිඳීමයි නිවන කියන එක ඒකයි අරමුණු කරගෙන ඉන්නේ මේ ආශ්‍රයක්ෂය කළොත් සියලු සංස්කාරයන් සංසිඳනවා කියලා දැක්කා හැබැයි ආශ්‍රයක්ෂය වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ කියලා දැක්කා අවිද්‍යාව නැති වෙන්න මොකද වෙන්නේ ස්කන්ධයේ උදේවය බලන්න කියලා දැක්කා තේරුම් ගන්න පුළුවන් ඒක ටික. ගැඹුරු වෙන එක ටික. මේක බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි අඳුරෙහි අස්ලුමක් සියක් වර පලාගෙන යන විදින විදිල්ලකට වල මේ චතුරාර්ය සත්‍ය සිහින් කියලා කියන කියලා. මේ සියලු සංස්කාරයේ සංසිඳීම නම් වූ නිවන දකිනවා කියන එක. මේක දැක්කොත් යම් කෙනෙක් ඇත්තටම යන්නේ නැහැ. එයා දකිනවා මේ අවිද්‍යාව නිසා තමයි ආශ්‍රව ආශ්‍රව වලටයි ආශ්‍රව වලටයි ගෙවල් දොරල් යනවා ඉඩකඩ මිල මුදල් දුව පුතා අම්මා තාත්තා ගංගාල ඔක්කොම ඇසුරු වෙන්නේ කියලා. ආශ්‍රයක් ඡේවිච්ච දවසට සීල සංස්කාරයෙන් සංසිඳනවා කියලා තියා දකිනවා. ඒක තමයි නිවන හැටි දැක්කේ. සෝපදිස්සෙන් බාන් කියන්නේ. මේ කෙලස් ටික නැතිකොලොත් අර සීල සංස්කාර මොකද වෙන්නේ? නොහට ගන්නවා ඒ సంతානෙ. එහෙම දෙයක් ඇත්තටම නැහැ. මේ බොරු අවිද්‍යාවක් ඇතුළේ ඉන්නේ අපි. ඔන්න බලන්න ඊගාට අපි තව ආයතනයකට අපි කොහරි මේ ආරණ්‍ය කෙරෝලේ සබ්දයක් තියෙනවා. අපි මෙතන ඉන්නේ අපිට ඇහෙනවද? ඒ ශබ්දය අපිට විඳින්න පුළුවන්ද? ඒ ශබ්දය දන්නවද අපි? දැන් අපි කෑ ගහන්නේ අපි අරහන ශබ්දේ ශබ්දේ කියලානේ. දැන් මේ ශබ්දය තියෙනවා නම් අපි දන්නවද අපිට විඳින්න පුළුවන්ද? නෑ. අපි මොකෝ කරන්නේ? ওই ශබ්දයේ දින දැන් යන කන අරගෙන ගියාම කන ඒ ශබ්දයේ ගැටෙනවා ශබ්දයේ කනේ ගැටෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? හිත ඊට අනුගත උපදිනවා. ඒකට කියව සෝත විඥානය කියලා. ඒ සිතේ අර ශබ්ද රූපයේ විඳින්මින් හඳුනමින් හිතමින් නාම කියලා කොටසක් පහළ වෙනවා. ඒ නාමයි අර ශබ්ද රූපයයි කියන දෙක නිසා ඇහෙනවා කියන සිද්ධියක් වෙනවා. හොඳට බලන්න දැන් ඇහෙන්නේ අපිට. දැන් ඇහෙන එක නෙමෙයිද ඔයගොල්ලෝ විඳින්නේ කියලා බලන්න. හොඳට කම් දිහාගෙන ඉන්නකොට හරි ලස්සන සින්දුවක් කියලා මේ ඕගලන්ට ඇහෙන එක නෙමෙයිද විඳින්නේ. ඇහෙනවා. බලන්න ඇහෙනවා කියන කම හදන්න කොච්චර දෙයක් වැය වෙලාද කියන්නේ. කන ගැටුණා ශබ්දයට, ශබ්දය ගැටුණා කනට මේ ඇහෙන කම හැදින් දෙන්නේ. ඊට අනුගතව හිත උපන්න ස්පර්ශ සෝත ස්පර්ශය ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වෙනවා නාම රූප දෙක නිසා ඇහුණා. දැන් ඇහෙන දේ අපි විඳින්නේ. දැන් ඇහෙන දේ ඇතුලේ කන ශබ්ද තියෙන්න පුළුවන්ද? නමුත් ඔය ඇත්ත අපි කවදාවත් දන්නේ අහලා නැහැ. කොහොම ඇහෙනකොටම අපි කියන්නේ අන්න බල්ලෙක් කෑ ගහන ශබ්දේ කියලා බහැරට යනවා. අපි හිතන්නේ එහෙම ශබ්දයක් තමයි වින්දේ කියලා. අපි හිතන්නේ බහැර ශබ්දයක් වින්දේ කියලා. ඇහෙනකම විඳපු ගමන දන්නේ නැහැ අපි. නේද? ඇහුන් ඇහෙන දේ විඳින්නේ. නමුත් අපේ කෙලෙසෙට පෙන්වන්න මොකද? මේ ඇත්ත නොදකින්නකොටම ආශ්‍රව නිසා ඇත්ත නොදන්න ඇත්ත නොදන්නකොටම ආශ්‍රව වලට හමු වෙන මොකද? ශබ්දේ කියන එක. එතකොට ශබ්දේ කියලා අහපුවම වෙන්න තියෙන ඔක්කොම හානිට කරලා. අනන්ත සංසාරේ ඉඳන් මුරු කරපු ආශ්‍රව ඔක්කොම එනවා. හොඳ ශබ්ද නරක ශබ්ද බල්ලන්ගේ ශබ්ද වාහන ශබ්ද ළමයි අඬන ශබ්ද ඔක්කොම ශබ්ද ටික තියෙන්නේ. ශබ්ද සංස්කාරයන්ගෙන් සම්පූර්ණ අඩු නැතුව මිනිසුන්ගේ ශබ්ද කුරුල්ලන්ගේ ශබ්ද ඒක ඒක කුරුල්ලන්ගේ ශබ්ද කරත්ත ශබ්ද දෙර ශබ්ද මේ ලෝකේ තියෙන ඔක්කොම සංස්කාර නිමිති ටික හම්බෙනවා. ගාවට මිනිස්යන්ගේ ශබ්ද විතර නෙමෙයි දෙවියන්ගේ දෙරහඩවල දෙවියන්ගේ ශබ්දත් කියනවා. බ්‍රහ්මයන්ගේ શબ્දක් තියෙනවා. ශබ්දය කියලා කියනවා. එතකොට අන්න ලෝකේ උපන්න. එයා දන්නවා සියලු සංස්කාර කියලා කියන්නේ ලෝක කියන්නේ දුක. සබ්බේ සංඛාර අනිච්ච සබ්බේ සංඛාර දුක්ඛ. එයා දන්නවා සියලු සංස්කාර දුකමයි. එයා දන්නවා අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්ම උපජිත්ත නේද තේසං උපසමෝසුකෝ ඒ සංස්කාරයෙන් සංසිඳීමයි සැප කියලා දන්නවා යා සිල් සංස්කාර කියලා කිව්වේ මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ ගස් ගල් ඉරහඳ තාරක මේවා තමයි සියලුම මේ ලෝකේ අපේ ලෝකේ මේ සිතුවිල්ලක් එහෙම නෙමෙයි මේ සිතුවිල්ලක් එහෙම නෙමෙයි අපි ඉන්න ලෝකේ අපේ අවිද්‍යාව කියන්නේ වෙන්නමම ලෝකේ උපද්දනවා. හොඳයි. ඕගොල්ලෝ බලන්න ස්කන්ධයන්ගේ උදේවය කියන්නේ මේක මහා අමූර්තයක්. හිතා ගන්නවත් බැරි දෙයක්. මේකේ වටිනාකම දැකපු හින්දා රජගුල රජකම් අතහැරි, සිටුගුල සිටුකම් අතහැරි. හොඳයි බලන්න ඔගොල්ලෝ ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් වැඩි නෙමෙයි හේතුඵල ධම විපරිත නැතුව හොඳට බැලුවා. මම ශබ්දයක් අහන්න කියලා ගියාම ඒ ශබ්දයේ කනේ ගැටුණා කන ශබ්දයේ ගැටුණා ඊට අනුගතව හිත උපන්න දැන් යටට දාලා තියෙන්නේ කන ශබ්දේ හිත උපන්න ඒ සෝත ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ ඒ නාම රූප දෙක නිසා ඇහෙනව නේද දැන් හොඳට ඇහෙන මේ ඇහෙනදී මං විඳිනව නේද කියලා හොඳට පෙන්නනවා මම වෙන ශබ්දයකට කන යොමු කරනකොටම කන දැන් වෙන ශබ්දයක ගැටේ වෙන ශබ්දයක් කනට ගැටේ හිත ඊට අනුගතව ඉපදෙයි ඉපදිලා මට වෙන ශබ්දයක් ඇහි එතකොට අර ඇහුණු දේ නෑ නේද කියලා දකිනවා යා එහෙම බලනකොට සද්දෙන් එහාට යන්න පුළුවන්ද කියලා බලන්න. ලෝකේ කෙරවල. රෝහිතසට පෙන්වන්නේ. පාගමෙන් ලෝකේ කෙරවල කළා දුක් කෙලවර කරන්න පුළුවන් කමක් මම කියන්නේ නැහැ. මොහිතස්ස හැබැයි ලෝකේ කෙලවර නොගොස් දුක් කෙලවර කරන්නත් බැහැ. ඈ ලෝකේ කෙලවරයි රූපේ ලෝකේ කෙලවරයි කන ලෝකේ කෙලවරයි ශබ්ද ලෝකේ කෙලවරයි උතින් තමයි ලෝකේ කෙලවරට යන්න පුළුවන්. දැන් ඔය ඇහෙනවා කියන සිද්ධිය ඇතිකරන්න හේතු ටික යටට දාලා ඒ හේතු ටිකේ ඵලයක් තමයි හේතුම් පටිච්ච සම්භූතම් හේතුන් සහ හටගත්ත ඵලයක් තමයි ඇහෙනවා කියන එක ඵලයක්. ඵලය තමයි අපි ගනුදෙනු කරන්න පුරාණ කර්මයට හටගත්ත විපාකේ ඵලය. ඵල නිරෝධය නිවනයි. දැන් මේ හේතු ටික නිරුද්ධ මේ ඵලය නිරුද්ධ වෙනවා කියලා අපි දැක්කොත් අපිට සද්දේ කියලා බහැරට අත්දික් කරන්න එකක් හම්බ වෙයිද? ඒ නැති උනේ මොන සද්දද? මනුස්ස ලෝකෙ ඔක්කොම සද්ද නැහැ. දිව්‍ය ලෝකෙ සද්දක් නැහැ. බ්‍රහ්ම ලෝකෙ සද්දක් නැහැ. ඒ සංස්කාර සංසිඳිලා. දැන් පෙනුම සංස්කාර සංසිඳිලා, අහුම සංස්කාර සංසිඳිලා. ඊට පස්සේ අපි ගන්ධ සෝඳක් ආග්‍රහණය කරන්න යනවා. යම් ගන්ධයක් තියෙන තැනට නාසය අරගෙන ගියාම නාසයේ ගන්ධය ගැටෙනවා ගන්ධ නාසයේ ගැටෙනවා. ඊට අනුගතව හිත උපදිනවා. ඒකට කියනවා ගාහන විඥානය කියලා. ඒ ගාහන ස්පර්ශය නිසා ඒ සිිතේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම හේදෙනවා. නාම රූප දෙක නිසා ගඳක් හෝ සුවඳක් දැනෙනවා. අපිට දැනෙනවා. ගන්ධ රූපයකටයි කියන්නේ දැනෙනවා. දැනෙන කමට ඕගොල්ලන්ට නාසයට දැනෙන කමට අනේ පිච්චමල් සුවඳක් එනවා. කවුඹතින සුවඳක් එනවා. කියලා ඕගොල්ලන්ට දැනෙන එකට ඕගොල්ලෝ නම් කරනවා නේ. නමුත් ඒක අපි කවදාවත් දැක්කේ නැහැ. ටංගල් අන්න පිච්චමල් සුවඳක් තියෙනවා අන්න කැමුම් සුවඳක් එනවා හරි කියලා මෙහෙම ගන්ධ සුවඳවල් බැහැර තියෙනවා කියන තැනකට අපි අත දානවානේ. මුතය මේ නිසා අපිට දැනෙනවා මල් සුවඳක්, පිච්ච මල් සුවඳක්, කැවුම් සුවඳක් මට දැනෙනවා කියලා නෙමෙයි. ලෝකයා දකින්නේ පිච්ච මල් සුවඳක් තියෙනවා, කැවුම් සුවඳක් තියෙනවා කියලා බැහැරයක්. කියේ ගමම්ම අනන්ත සංසාරේ ඉඳන් දෙවියන්ගේ උත් ප්‍රඥයන්ගේ උත් මනුස්සයන්ගේ උත් ඔක්කොම ගන්ධ ටික තෝරුමක්කාරයි. නමුත් ඕගොල්ලෝ හුද්දට සිහිය ඇතුව හිත තිබ්බොත් ස්කන්ධයේ උදේරය බලන්න. ගන්ධ සුවඳ ඇති වෙන්නේ කොහොමද ඒක නැති වෙන්නේ කොහොමද? නාසය ගන්ධයක ගැටුණා ගන්ධය නාසයේ ගැටුණා ඊට අනුගතව හිත උපන්නාම ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම යෙදෙන මේ තාම කිරවා කියන වගේ කියන්නේ අපිට හම්බ වෙලාවත් නැහැ. අපි දන්නේ හැබැයි මෙහෙම බලන එකෙන් තමයි යාට හයිය තියෙන්නේ මට ගඳ සුවඳ දැනෙනවා කියන එක කෙරබලක්. ඵලයක්. ඒකින් ඔබට යන්න බෑ කියලා නවත්තන්නේ මේ බලන ක්‍රමයටයි. මේ කැලිබැලි හම්බ වෙලා නැහැ. ඒක අපේ තියාගන්න. තේක පේන්නේ. මේක හැදිලා තියෙන්නේ උණු වතුර ටිකකින්, තේ කොළ ටිකකින්, සීනි ටිකකින්නේ. හම්බ වෙලවත් නැහැ. තේක බලාගෙන කියන නුවණයි. මම මේ තේක බොනවා කියලා බොන්නේ. සීනි ටික, උණු වතුර ටික, තේ කොළ ටික නේද නැති වෙන්නේ. කියලා දන්නවා එයා. මම පරිහරණය කරන්නේ තේක කියලා මේව නේද කියලා දන්නවා. හැබැයි ජීවිතේ කුළුම වතුර අහු වෙලාවක් නැහැ, කෑවිලාවක් දන්නවා. ජීවිතේ කුළුම වතුර වැය වෙලා යෙදිලා තමයි තේක උනේ. මම බොන්නේ තේක කියලා. මෙතන තියෙන සීනි ටික තේකුළු ටික තමයි පරිහරණය කරන්නේ. හැබැයි සීනි ටිකේ තේකුළු ටිකේ ගෑවිලාවක් නැහැ. ඒ වගේ එයා මෙතන තියෙන රූපයේ යෙදිලා වේදනාව යෙදිලා සංඥාව යෙදිලා සංකාරය යෙදිලා විඥානය යෙදිලා තමයි මේ ගඳ සුවඳ එන්නේ. මම ගඳ සුවඳ පරිහරණය කරනවා කියලා මේ රූපයේ වේදනා සංඥා සංකාර තමයි පරිහරණය කරන්නේ කියලා දන්නවා. හැබැයි මම මේ රූපයේ වේදනා සංඥා සංකාරේ කෑවිලවත් නැහැ. ඒකම විඳිනවා ඒකේ ඇලිලවත් නැතුව. ඒකත් බොනවා වගේ හැටියට. එතකොට ඔන්න එයා මොකද වෙන්නේ? මට දැනෙන දේ තමල් සුවඳ කියලා කිව්වා කෝපි සුවඳ කියලා කිව්වා වෙන ගන්ධයක් තියෙන තැනට නාසය අරගෙන යනකොට නාසය වෙන ගන්ධයක ගැටෙන වෙන ගන්ධයක් නාසයේ ගැටෙනවා හිත ඊට අනුගත ඉපදිලා වෙන දෙයක් මට ගඳක් සුවඳක් දැනේ එතකොට මේක නෑ කියලා දන්නවා මම ඉස්සෙල්ලා හිතපු දේ නෑ මෙහෙම බලනකොට තියෙන දේ මොකද්ද කියන එක දන්නවද? අපි දකින්ද අහන්ද දැනෙන්න පෙර ඒවා තිබ්බනේ මේ හේතු ටික නිසා හදාගෙනයි විඳින්නේ කියලා දන්නවා. අපි අහකට යනකොට අපි දැකපු අහපු දේ ඉතුරු නැතුව නැති වෙනවා අන්න අතන තියෙනවා කියලා නිමිති හිටින්නේ. ඇයි අපි විඳින්නේ අපේ මනසම වෙනවා මේ. ඊට පස්සේ රසත් විඳිනකොට එයා දන්නවා රස රූපය දිවේ ගැටුණා දිව රස රූපේ ගැටුණා ඒ දෙන්න ඉන්න තැනට හිත හිත අනුගත උපන්නා කෙනෙක්ව ජීව විඥානය කියලා ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා පහළ වුණා නාම රූප දෙක නිසා තමන්ට මුති තමන්ට දැනෙනවා රසයක් තමන්ට රසයක් දැනෙනවා. තමන්ට දැනෙන රසයට තමන්ට දැනෙන දැනෙනයකට එක තිත්තයි. මේක ඇඹුල්. මේක පෙන් රහයි. මේක කහට රහයි. මේක ලුණු රහයි කියලා දැනෙන දැනෙන එකට කිව්වා. නමුත් අපි කවදාවත් ඒක ඇත්ත දෙන්නේ නැහැ. අපි දකිනකොටම මේ ඇඹුල් රහනේ අඹෝල වගේ ඇඹුල් ලොප්ප. කොරක වගේ ඇඹුල්. අමෝ කඳුරු වගේ තිත්ත කිය කියා බාහිරට පයි. ලෝකෙ විඳින්නෙම තිත්ත රූපයක්. ඒ විඳින්ද තිත්ත රූපේ ගියා කියලා කියන්නේ මායාවේ කුමට අගෙදින්නේ. ඒ සුළු ප්‍රමාදය ඇති අනන්ත සංසාරේ මුළු කෙලෙසියක්ම ආශ්‍රය කරන අපේ මනස වහනවා. මනුස්ස ලෝකේ තියෙන සියලු රසයන් දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකේ යම්තක් රස කියලා යමක් තියෙනවා. බ්‍රහ්ම ලෝක රස නැහැ නේ. ඒක කියලා මෙතන කිව්වේ. රස නැහැ බ්‍රහ්ම ලෝකවල. නාසය, දිව, කය කියන ධර්මතා තුන බ්‍රහ්ම ලෝකවල නැහැ. ඒක කියන කාමෝචනය. නරදුනම් කියලා දෙන්න එපා පොඩ්ඩක්. කාම ලෝකේ තියෙන දෙවියන් දිව්‍ය වූත් මනුසු සියලුම රස ටිකේ බැඳලා වෙලා. චිත්ත රස, අඹුල් රස, පැණි රස, දුරු රස කියලා කොච්චර සංස්කාරය අපිට තියෙන්න බැහැ. කඩවලට ගිහිල්ලා මේ මේ රස ගේන්න පුළුවන්, මේ මේ විදේවල් ගන්න පුළුවන් කියලා රස කොච්චර නිමිති තියනද ඔයගලන්ට. ඒක තමයි සංස්කාරය. සම්බ සංඛාර දුක්ඛ වචින සංස්කාර දුක්ඛ ඒ සංස්කාරයක සංසිඳීම සපයි. ඔගලගේ මනසේ බලන්නේ සංස්කාර සංසිඳීමට තමයි සූපදේශ නිබ්බාන කියලා කියන්නේ. ඔගොල්ලෝ කරන්න එක දෙයයි. අවිද්‍යාව කියන එකම වැස්ම නැති කළ දාන එක විතරයි අන්ධකාරය නැති කරන එක විතරයි. නෑ නෑ ඒකත් වෙනවා. උගල කරන්නේ එකම එක දෙයයි. විද්‍යාවල ධර්මතාවය උපදවන එක විතරයි. අවිද්‍යාවක් නැති වෙනවා. ඒ නිසා අනන්ත සංසාරයෙන් දන් රසයන් ගැන තිබුණු ආශ්‍රව ඔක්කොම හිටිනවා. රස ගැන යම් තාක් නිමිති තිබුණා නම් ඒ නිමිති පවත්වන්න බෑ. මේ මාර්ගයේ හරිම පුදුමයි. හරිම අద్భుත යාඥාවක්. මම දන්නේ මගේ මනසට දැනෙන තරම් දැනනවාද කියලා. මට හිතෙනවා මේ තාම විතර මේ බොහෝම ප්‍රාථමික මට්ටමකින් අපිට මෙහෙම දැනෙනවා. එක්ලේශී රහතන් වහන්සේලා අපගේ මනසට මොනතරම් සුවයක් දැනෙනවද? පීඩා විඳින්න දුකෙන් මේ ලෝකේ කිසිම සංස්කාර නිමිත්තක් නැහැ. හිතේ හැටි හැප්පවද දෙන කිසිම නිමිත්තක් නැහැ මාසේ. ඒ සියලු සංස්කාර නිමිත්ත වලින් මිදුණු අන්නේ විමුක්ති මනසටයි නිවන කියලා කියන්නේ. මේක මේ කොහේවත් කියන හිස්කම කලන එකක් එහෙම නෙමෙයි. එමෙ ඇලෙනවා කියලා මේ සංස්කාර සංසිඳුනේ නැත්තම් වැඩක් තියෙනවා. අර සමාධියකට හිස්කම කළා. ඒ සමාධිය නැති වෙච්ච එකම ආයතනේ සංස්කාර ගොඩේ තමයි ඉන්නේ. හොඳට බලන්න. දිව කැපුණ රසේ රස ගැටුනේ දිවේ යටට කියන්නේ හේතු ටික. හිත ඊට අනුගත රූපන්න. නාම රූප දෙක නිසා රස දැනුණ කියන එක බලනකොට ඊට උඩින් මේ රස රූපේ කියලා බලන්න එකක් නැහැ. හේතුඵල ධර්ම. ඊට පස්සේ අපේ කය මොනවා හරි වස්තුවක් එක්ක පොට්ටබ්බයක් එක්ක ගැටෙනවා. පොට්ටබ්බේ කය ගැටෙනවා. ඊට අනුගතව හිත උපදින එකට කියන කාය විඥාන කියලා. එසිතේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික යෙදෙනවා. ඒ නාම රූප දෙක නිසා අපිට දැනෙනවා අපිට දැනෙනවා සීත බව උෂ්ණයක් කියලා දැනෙනවා. හරි මෘදුයි කියලා දැනෙනවා. හරි සැපයි කියලා දැනෙනවා. කටුකයි කියලා දැනෙනවා අපිට. ඒ දැනෙන දේ විඳිනවා අපි. නමුත් ඇත්ත ඒක වල කවදාවත් ඒක දැක්කේ නැහැ. එහෙම එනකොටම ඇත්ත නොදකින්නකොටම ආශ්‍රව ගොන්නක් අපේ කර්මයට පැටවෙනවා. මෙන්න මේක තමයි මට ගැහුවේ. මෙන්න මේක තමයි මගේ ඇඟේ ඇවුනේ. මෙන්න මේ දේෙන් තමයි මට මුරුදු මුලුක් ස්පර්ශ හරි සැපක් එන්නේ කියලා බාහිර වස්තු වලටම අපේ කෙලෙස් පතිත වෙනවා. දිව්‍ය වූ මනස වූ සියලුම ස්පර්ශයන්ගෙන් යුක්ත සියලුම ස්පර්ශ නිමිත් සංස්කාරය උපදිනවා. එතකොට අපි මනාපදී ස්පර්ශය ලබා ගන්න ඇගහැර මේ වස්තුව ස්පර්ශ කරගත්තොත් මට මෙහෙම සැපක් වෙන්නේ නැහැ මොකද මේ දෙයින් මෙහෙම සැපක් වෙනවා කියලා ඒ ස්පර්ශ වූ රූපයන් ගන්නත් ඒවට බාධා වෙන ඒවා අයින් කරන්නත් ගහන්න කපන්න කොටන්න මරන්න වෙන්න තියෙන ඔක්කොම කර්මස්සක් වෙනවා පිළිසුත් වෙනවා දුකක් වෙනවා නමුත් අපි හොද්දට තෙම්බෝ කය පොට්ටබ්බේට ගැටිලා පොට්ටබ්බේ කයට ගැටුණා ඊට අනුගතව හිත උපන්නා ස්පර්ශ නිසා වේදනා සංඥා චිත්ත නාම රූප දෙක නිසා මට දැනෙන දැනෙන දේ විඳලා බලන්න ඔබට දැනෙන දේ ඔබ විඳලා තියෙනව නෙමෙයිද කියලා. මෘදුවට අත ගෑවොත් ඔබට මිහිරි බවක් දැනේ. දැනෙන එක විඳි. මොන හරි දෙයක් ඔබ සීතලට ඔබට දැනේ. ඔබට දැනෙන එක විඳි. දැවෙන දෙයක් තිබ්බොත් ඔබට දැවෙනකම කේ දැවෙනකම විඳි. ඔබ බාහිර වස්තු විඳලා තියනවාද? තමන්ගේම දැනෙන මුතේ විඳලා තියෙනවනේ මේක බලන්න. නමුත් අවාසනාවකට ඇත්ත හැමදාම අපි තුල පැවතුණු පවතින එක වුණාට අපි දැක්කේ නැහැ. නොදැක්ක අපිට ඒක පෙන්වන්න කෙනෙක් පහළ වුණෙත් නැහැ. අනේ අපි කෙරේ අනුකම්පාවෙන් මගේ බුදුහාමුදුරුවෝ වගේ දවසක ලෝකෙ පහළ වුණේ. මෙන්න මේ ඇත්ත වෙනලා ඔබෙත් මගෙත් ඇස් ඇරවන්න වෙන මොකුත් නෙමෙයි. මෙහෙම බලනකොට එයාට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා පවත්තන්න බෑ. හම්බ වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම හම්බ වෙන්නේ නැති වෙනකොට ආශ්‍රෝල්ට ඉඩ නැහැ. මේ පිනෙන රූපේ පරිය මෙහෙම මෙහෙම පරිහරණය කරපු රූප වල අද්දකීමට ඉඩ නැහැ. අද අපිට තියෙනවා දරුවගේ මූණ බලපු අත්දැකීම, මුදල් ගණන් කරපු එකේ අත්දැකීම, ගහකොළකට වතුර දාපු එකේ අත්දැකීම, රූපයක් ආවොත් ඕව ඉදිරිපත් නොවේ ඉන්නේ නැහැ. ශබ්ද අහපු අත්දැකීම් තියෙනවා අපිට. නන්දාමාලනේ කටහඬ මෙහෙමයි යමෝදේ මහත්තයා කටහඬ එහෙමයි අපේ පුතාගේ කටහඬ එහෙමයි අන්න කරත්තේ ආපු සද්දේ අන්න බස් එකේ සද්දේ අර ආවල් වාහනේ හෝන් එක හොඳට හුරුයි සද්ද ශබ්ද හම්බ වුණොත් ඔය හුරු අපේ මනසේ නොයේදී තියෙන්නේ නැහැ. ඒකයි බය. ඒ හින්දා ඔය හුරු වලට ඉඳ තියෙන ශබ්ද හම්බ වුණා. ඒ හින්දා මම වග බලා ගන්නවා මොකද්ද? ශබ්දය කියන එක මායя, රූපේ මායя, වේදනාව මායя, ඇහැ මායя, කන මායя, ශබ්දේ මායя කියලා කිව්වේ ඒකයි. මම වග බලා ගන්නවා. ඒ බඳු ශබ්දයක් අහසු නොවන විදිහට මනස රැක ගන්න. එතකොට ආසවලට ඉඩ නැහැ. ඔක හැමදාම කරන්න ඕනේ පරණ හුරු ටික ගෙවෙනකම් විතරයි මම කරන්නේ. පරණ ඇසකල හුරු ටික ගෙවෙනකම් කරන්නේ. මේ ඇත්ත බලන එක එළඹ සිටින තැන දක්වා විතරයි කරන්නේ. මේ ඇත්ත පෙන්නනවා. උපාය. ඊට පස්සේ අපි මොනවා හරි සිහි කරනකොට මනසින් දැකපු ආපවත් දැකීමක් සිහි කරන ධර්මාරම්භනය. ඒ මානසින් ධර්මාරම්මණයක් සිහි කරනකොට ඊට අනුගතව ඒ ධර්මාරම්මණයන් අනුව සිත උපදිනවා. ඒ ධර්මාරම්මණයන්ගේ ගති ස්වභාවයෙන්ම අරගෙන ඒ සිතේ මනෝ විඥාන සම්පස්ස සිතේ ඒ ධම්මායතනයේ විඳිනකම ධම්මායතනයේ හඳුනනකම ධම්මායතනයේ හිතනකම කියන නාම ධර්ම ටිකක් පහළ වෙනවා. ඒ සිතේ තියෙන නාමයි අර ධම්මායතනයයි කියන දෙක නිසා අපි දුව පුතා අම්මා තාත්තා ගෙදර කියලා දැනගන්නවා. මනසින් ධර්මාරම්මන නිසා මේ දැනගත්ත කම වුණා. මම්ම දැනගන්න දේ ගැන මම හිතනවා නේද? මම්ම දරුවා කියලා දැනගෙන ඒක මම්ම විඳිනවා. මම්ම ගෙදර කියලා සිහි කරගෙන ඒක විඳිනවා. ඒ කවදාවත් අපි දැක්කේ නැත්තේ. එහෙම සිහි වෙනකොටම ගෙදර ඉන්න පුතා, ගෙදර ඉන්න ළමයා, අම්මා වැඩකොළ සිහි වුණා කියලා බාහිරයට යනවා. එහෙම බාහිර ධම්මායතනය අනුව යන්න විතරයි ඕනේ. බොහෝ බොහෝ අය ගැන හිතලා හිතලා හිතලා බොහෝ බොහෝ දේ ගැන හිතලා හිතලා හුරු නිමිති බොහෝ තියෙනවා අපේ මනසේ. ධම්මායතන යනෝ කීය ගමම්ම අර නිමිති ගොන්නම ගලාගෙන යනවා. පුංචි පුංචි එකම එක චූටි ඇද වැටීමක් විතරයි වෙන්නට ඕනේ. දාස් ගානක් මිනිස්සු තෙරපෙන බිමක පොඩිම පොඩි ඇදවැටීමක් විතරයි වෙන්නට ඕනේ. කවදාවත් නැගිටින්න බැරි විදිහට මේ යට කරගෙන යනවා. හරිද? මේ ඇත්ත නොදන්නා එකම ධර්මතාවය අප්‍රමාදයෙන් නම් වූ මෙන්න මේ සිහියේ එක චුට්ටක් විතරයි නැති වෙන්නට ඕනේ. ඒ වැටෙන වැටිල්ල කවදාවත් ජීවිතේ ගොඩෙන්න බැරි තැනකටම අපි වැටෙනවා. එච්චර ආශ්‍රව ගොන්නක අපි ඉන්නේ. මේක සිල්ලමක් නෙමෙයි. හිතා ගන්න බැරි උගලක අපි අහුවලා තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට කිලෝ 250 විතර ගලක් මේක තන්නේ මෝසපල්ලා කියලා කිව්වේ. සතර. හැබැයි මුත්‍තිමත් මිනිස්සු දෙපසම. උල්ලෝත මොකක්ද? Tamanta කිල්ම බැින අඩුම ගානේ liver එකක් හරි වෙනහාය මොකක් හරි ආධාරයක් අරගෙන උස්සනවා. ආන් ඒ වගේ මේ තරම් ගැඹුරු ජීවිතේ පසහා කරගෙන යන මේ කෙලෙස් ඍජු අපිට අයින් කරන්නට හිතන්නවත් හැබැයි අර liver එක පොඩි දෙයකින් ඔසවලා දානවා වගේ අච්චර බරක් මේ ආර්ය ශ්‍රායක මාර්ගයේ පිහිටෙන්න සරණින්ම අපි ගැලවුණොත් මිසක නැත්නම් කවදා ගැලවෙන්න පුළුවන් තැනක එන්නේ නැහැ මේ කෙලෙසේ ඉඳිනවත හිතන්තවත් එපා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොරව. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මාදිට්ඨිය. මේ හේතුඵල ධහම හේතුඵල ධහමේ යංකේති සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම හේතුප්‍රත්‍යයෙන් හටගත් දේ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා පෙන්වන මේ විරජම් වීතවල ධම්ම චක්කුම් උදපාදි කෙලස් රජස් නැති කෙලස් බල නැති මෙන්න මේ ධම් ඇහැ කියන්නේ අච්චර බර කෙලෙසයක් බොහෝ පහසෙන් අයින් කළා දානවා අන්තිමට බලන්න වෙලා තියෙන දේ මේ හේතු ටික නිසා මට පෙනෙනවා ඇහෙනවා නාසයේ දිවර ශරීරය දැනෙනවා මනසෙන් දැනගන්නවා දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන ධර්ම කාටියක් විතරයි ඒකද මට පේන දේ මේ හේතු ටික නිසායි පෙනෙන්නේ පෙනෙන දේටයි හිතින් කියින් කියින් කරන්නේ මම වෙන යමක් බලනකොට දැන් ඇහැ රූපේ කියලා වෙන යමක් පේනවා. ඒක නිස්සෙල්ලා පෙවුනේක නැහැ. එතකොට එයා දන්නවා සිහි කළොත් කලින් පෙවුණු අත්දැකීම සිහි වෙනවා මිසක පෙවුණු දේ අන්න අතන තියනවා කියලා බහැරට නිමිති හිටින්නේ නැහැ. භවය හැදෙන්නේ නැහැ. එයා දාහක් මැද්දේ හිටියත් ඉන්නේ තනියම. මොකද්ද? මට පෙනෙන ඇහෙන දේ එකයි මම ගනුදෙනු කරලා තියෙන්නේ. මම විඳලා තියෙන්නේ මාව වෙනවා. මට පේන දේ මම විඳලා තියෙනවා. මට කනට මෙහෙම සින්දුවක් ඇහුණා. ඇහෙන එක මම විඳිනවා. මට මෙහෙම ගඳ සුවඳක් දැනුණා දැනෙන එක මම විඳිනවා. මට මෙහෙම රසක් දැනුණා දැනෙන එක විඳිනවා. මට මේ කයට මෙහෙම ස්පර්ශයක් දැනුණා. ඒ දැනෙන එක වෙනස. මගේ ඉතල තියෙනවා. මුළු ලෝකයම අපේ මොසලිකේ නෑතකේ. මෙන්න මේ දර්ශනයට තමයි මැදමාවත කියලා කියන්නේ. ලෝකයේ පැත්තෙත් නෑ ලෝකයේ ඇති වෙන පැත්තෙත් නෑ දුකයි සමුදයයි කියන දෙකම ලෝකේ ඒ දෙදෙනාගේ දුරු කිරීම නිරෝධය නිරෝධය දැනගැනීම මත මේ දර්ශනේ මාර්ය අෂ්ටාංග මාර්ගය හරියට තියෙන නිවන අරමුණු කරලා නිවන කියලා කිව්වේ මොකක්ද අපි ධම්මාචන පරිපන්න ධර්මයක් සියලු සංස්කාරයේ සංසිඳෙන සංසිඳීම සියලු උපදීන්ගේ දුරු කිරීම තණ්හාවගේ ක්ෂය බවක් තණ්හාවගේ විරාග නිරෝධයක් ඒක දැනගන්න කිව්වේ මෙන්න මේ දර්ශනය බලනකොට රාග දේශ මොහ කියන කෙලෙස් ටික තමයි නැති වෙලා තියෙන්නේ මේ හේතු ටික නිසා පෙනෙනවා කියන ධර්මතාවයක් හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා ඇත්ත ඇති හැටි දකිනකොට ඇත්ත ඇති හැටි කියන්නේ සම්මාදිට සමාධි නිසා විඥා විඥා උපාදෝ අවිඥා නිරෝධ අවිද්‍යාව නැහැ මෝහය නැහැ ඒ නිසා අවිද්‍යාව නැති නිසා මේ පෙනෙන දේ තුල ඇලෙන්න ගැටෙන්න නිමිතික් නැහැ හැම වෙලාවෙම අපි තණ්හා කරලා තියෙන අවිද්‍යාවගේ වැස්මෙන් තණ්හාව විවික්ත වෙලා තියෙනවා. අවිද්‍යාව වැස්ම දුර වුණොත් මේ රාග දේශ මොහ ගෙවෙනකොට සීල සංස්කාර සංසිද්ධිය. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ ඔන්න ඔය අපි බලපු විදිහ තියෙනවානේ දැන් අපි මේක දැනගත්තාම අපි හොඳට දන්නවා රූපේ කියලා බැලුවොත් ඒ මායය. ශබ්දේ කියලා බැලුවොත් මායගේ භූමියට ගියා. පංච උපාදාන ස්කන්ධය කියන්නේ මායය දුකයි කියලා සුතෝතාරි ශ්‍රාවකයන් දන්නවා. ඒ වර්ධය රස විඳ ගැනීම මම බැලුවොත් මේ දුක ඇති කරන හේතුවයි කියලා දන්නවා. ඒ හින්දා ඇහැ පැත්තට නොයා යුතුයි. තණ්හාව නැහැ කියලා කියන්නේ තණ්හාව නැතිකොලොත් කියලා කියන්නේ ඔය පැත්තට නොයා යුතුයි. ගියොත් නම් පණ නැතුව නම් එන්නේ නැහැ. ශබ්දයේ පැත්තට, ගන්ධයේ පැත්තට, රසයේ පැත්තට නොයා යුතුමයි කියලා දන්නවා. නොයා යුතුයි කියලා දැනගත්තට නොයා ඉන්න බෑ මගක් නැත්තම්. හොඳට මතක තියාගන්න ඕන. තණ්හාව නොකොට යුතුයි කියලා දැනගත්තට තණ්හා නොකර ඉන්න මගක් කියන්නට ඕනේ. දුකට හේතුව තණ්හාව තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා දැනගත්තට තණ්හාව නැතුව ඉන්න බෑ කියලා. නැති කරන්න බෑ. ඒකට මගක් තියෙන්නට ඕනේ. ඒ මග විසින් තමයි තණ්හාව නැති කරලා දෙන්නේ. එතකොට පුද්ගලික හයියක් නැහැ කියලාකොට. දරුවෙක් ඉන්නවා ලෙඩ වුණොත් නම් දුකයි. ඒ දරුවට තියෙන කැමැත්ත තණ්හාව තමයි දුකට හේතුව. දරුවට තණ්හාව නැතිනම් දුක නැහැ. සතා උතර නෙමෙයි වටෙන්නේ. එහෙනම් ඒකට යන මාවතයි වටෙන්නේ. ඒ මාවතෙන් තමයි අර කෙලෙස් විහෝදලා අරගෙන මිසක මාවතක් නැත්තම් තණ්හාව නැතිව දුක නැතුව ඉන්න පුළුවන් කියලා දැනගත්තට දැනගත්ත දේ සාක්ෂාත් කරගන්න බෑ. තේරුණා නේද? ඒ නිසා දැන් හොඳට දැනගත්ත එහෙනම් මම මෙන්න මේ දර්ශනයෙන් අඛණ්ඩව ඉන්න ඕනේ කියලා ලෝකයට අයිති නැති ලෝකේ ලෝකයට අයිති රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා නැත්නම් ඇහැ රූප කන ශබ්ද ওই ටික නැත්නම් පංච උපාදාන ස්කන්ධේ නැත්නම් තණ්හා ওই ටික තමයි ලෝකේ. ඔය ලෝකයට අයිති නැති වෙනම පොළොවක් හම්බ වෙනවා මෙයාට. ඒක කියනවා ශේක බිම කියලා. ඒක කියන්නේ හික්මෙන්ද තැනක් හම්බ වෙනවා. ක්‍රමයක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට පෙනෙන ඇහෙන දේ ඇතිවීම නැතිවීම බල බල දික්ටි සුත මුත විඤ්ඤාතය කියන තැන හිතපළු උතරින් හැබැයි යන්න එපා. ඔන්න එයාගේ බිම මොකද්ද? දික්ටි සුත මුත විඤ්ඤාත. ඔකට කියන මොකද්ද? ශේක පොළව. මේ තමන් තම ගාවයි. පියාසතු ඉඩම. ඔකට මාරයට එන්න බෑ. මාරයට එන්න පුළුවන් රූපෙට වේදනා සංඥා සංකාර විඥානට එන්න පුළුවන්. ඇහැට එන්න පුළුවන් රූපෙට කනට ශබ්දෙට නාසයට ගන්ධයට දිවට රසයට කයට පොට්ටබ්බෙට මනස ධම්මට එන්න පුළුවන්. තුන් ලෝකේ ඕනම දෙයකට එන්න පුළුවන්. ඒත් එයාට එන්න බෑ. මෙතන ditthi sutta muta විඤ්ඤාත කියන ටිකට නිකන් ඒත් මෙහෙමයි හොඳට මතක තියාවා ගන්නට ඕනේ. මේ පේන දෙයට පේන දෙයට න චේතේති න පකප්පේති යංච අනුසේති ආරම්මන සමේතං විඥාන සටිති. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. ඔගොල්ලෝ මෙහෙම බලනකොට මේ පේන දෙයට ඔගොල්ලෝ හිතුවේ නැතත් කල්පනා නොකලත් මේ පේන දේ ඇතිවීම නැතිවීම දන්නාකම නැති වුණොත් මේක අනුශේ වෙනවා කියලා. ඒත් අරමුණේ විඥානේ පිටරනවා. එහෙනම් ditthi කියනකොට එහෙ ඉඳන් Tamanට පෙනෙන සිද්ධියක් වෙන්නට ඕනේ. ඒක වෙන්නේ ස්කන්ධෙන් උදේහා වෙලා විතරයි. දැන තමයි ඕගලන්ට අයිති භූමිය තමයි ශේක පොළව තමයි මොකද්ද? මොකද්ද ශේක හික්මෙන්ට තියෙන පොළව? දිට්ටි සුත මුත විඤ්ඤාත. එතෙන්ට හික්මෙන ක්‍රමය මොකද්ද? මොකක් බලමින්ද? ස්කන්ධයන් විදිහට. ඒක තමයි මාර්ගය. මාර්ගය ඒක තමයි. ditthi sutta mutta විඤ්ඤාතය කියන එක ස්ථාවර කිරීම තමයි ඵලය. එතන ඉන්නකොට ditthi sutta mutta විඤ්ඤාත කියන තැනකට ආවම මට පෙනෙන ඇහෙන දේ වෙනකොට ඔබට බාහිර ලෝකෙ කිසිවක් හම්බ වෙන්නේ ඔබට රූප හම්බ වෙලා නැහැ. රූප හම්බ නොවෙනකොට මොනවද නැත්තේ? මිනිස්සෙක් හැටියට ඇහෙන් දැකපු රන් රිදී මිල මුදල් ගෙවල් දොරවල් යාන වාහන රූප හම්බ වෙනවද? දරුවන්ගේ මොන පුරන්ගේ අම්මා තාත්තා පුතුන්ගේ මොනවල් හම්බ වෙනවද? ගංගාල තුල මුහුදු කඳුලේ රූප හම්බ වෙනවද? කොතන දෙන්නේ? සුත කියන තැන එනකොට හැබැයි නිකන් මේ ඇහෙනවා. Tamanta ඇහෙනවා. හේතු ටික නිසා කන ගැටුණ සත්‍යයට සත්‍යය ගැටුණ කනට කලින්ම හේතු ටික දක්වනවා. ඒ මේ හේතු දක්වන එකේ බලයෙන්ුයි මෙතන නතර වෙන්නේ කියන මොහොතම අපිට කියන්නට ඕනේ. එහෙම නැතිනම් නතර වෙන්න බෑම යනවම යහපතට. ඊට අනුගත හේතු උපන නාම රූප දෙක නිසා ඇහුණා කියනකොට මට ඇහෙන දෙයටයි මම හිතන්නේ කියන්නේ කරන්නේ වුණොත් ඔබට ශබ්දයක් හම්බ වෙයිද? ශබ්දයකට ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ දෙවියන්ගේ, මිනිස්යන්ගේ, බ්‍රහ්මයන්ගේ මොනතරම් ශබ්දද? ඒ ඔක්කොම ශබ්ද ඉක්මවපු කෙනෙක් ඔබ. ඒ දෙවියන්ටවත් අයිති නැති, බ්‍රහ්මයන්ටවත් අයිති නැති. දේවෙනවා, මාරෙනවා, බ්‍රහ්මනවා කියන ජීවා ලෝකස්මය. දෙවියෙකුටවත්, මාරෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත් කිසිම කෙනෙකුට අයිති නැති තැන. ඔය විදිහටමයි නාසයට දිවට ශරීරයට දැනෙකට කියන මොතේ. තමයි ඔබටයි දැන යසතු විදම එතෙන්ට එන්න නාසයේ දිවට දැනෙන දේ ඇතිවීම නැතිවීම බලපොත් විඤ්ඤාත මනසට දැනෙනකොටම විඤ්ඤාතය තමයි ඔබට අයිති තැන ඒකට ඒ සිහිවීම දැනුම ඇතිවෙච්ච හැටි කියනවා නැති වුණොත් ඔබට බලාගත්තා ඔබ ඉන්නේ ගෙදර සිය වුණා අම්මා සිය වුණා කියලා බහැරෙයි. ඔන්න දැන් ලෝකේ කියලා දීලා තියෙනවා ඇහැ ලෝකේ රූප ලෝකේ කන ලෝකේ ශබ්ද ලෝකේ ඕවා හම්බ වුණොත් මායාවගේදීම රූප වේදනා සංඥා සංකාර විඥාන එකක් හරි හම්බ වුණොත් මායාවගේදීම ස්කන්ධ ධාතු ආයතන එකක් හරි ඔබේ මනසට අහු වුණොත් මායාවගේම යාවතා පස්සාරත වස ගතිතාවතා පපච්චස ගති යම්තා ස්පර්ශ ආයතන හයේ ගතියක් ඔබතාව ඇතිනම් ඒ තාක් ඔබට ප්‍රපංචය. ඔබට යම් තාක් ප්‍රපංච නම් ඒ තාක් ස්පර්ශ ආයතන හය ගැන දැනුවත් කියේ. ඒකක් ගැනවත් දැනුම තියෙන වෙලාවට. ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඤ්ඤාණය ගැන, චක්කු සංපස්සේ ගැන, චක්කු සංපස්සේ පන වේදනා සංඥා ඕවා ගැන මුකුත් කියන්න බෑ. නුවණයි හම්බ වෙන්න බෑ. විචෝ. ඔබට හම්බෙලා තියෙන්නේ මොකද්ද එතකොට? සේක එයා දන්නවා අද ඉඳලා පුතඥයන්ට ලෝකයට අයිති නැති තැනක් මට තියෙනවා. ඒකට එන්නේ කොහොමද කියලා දන්නවා. ඇයි එහෙම ඉන්නේ කියලා දන්නවා. ඇයි එහෙම ඉන්නේ? ditthිසුතමුත විඤ්ඤාණ ටිකෙන් ටික ඉන්නේ කොහොම මොකටද? එහෙම ඉන්නකොට වෙන්නේ මොකක්ද? සීල සංස්කාරයන්ගේ සංසිඳීමක් වෙනවා. තාපත්තකේ දැන් පංච උපාදානස්කන්ධ දුකෙන් දුක ඇති කරන තණ්හාව නම් විෂ දෝෂෙන්ද මිදෙනවා. ඒකටයි ඉන්නේ. මෙහෙම ඉඳ හේතුවක් තියෙන්නේද? මෙහෙම ඉඳ බැරි වුණොත් මොකද වෙන්නේ? මේ උදේවැය බලන්න බැරි වුණොත් මොකද වෙන්නේ? රූපේ ශබ්දේ කියලා අහුවෙනවා. අහුවෙච්ච ගමන් මොකද උනේ? දැන් පංච උපාදානස්කන්ධ දුකත් මිදලා දුක ඇති වෙන හේතුවත් ආවනම් එහෙනම් අපේ ප්‍රශ්නේ මොකක්ද? දැන් දුක නිසා දුක ඇති වෙන හේතුනුත් අයින් කරන්න හින්දායි මේ ඉන්නේ. ඒක නෙමෙයි. දුක්ඛ නිරෝධය බලාගෙන නෙමෙයි මේ ඒකටයි තේරෙනවා කියන්නේ. ඇයි දැන් මම මෙහෙම මේ හේතු ටික නිසා හත ගන්නවා කියලා ditthi sutta muta විඤ්ඤාත කියන ටික ඉන්නකොට මට යන්න බැරි මොකේද? රූප, ශබ්ද, ගන්ධය කියලා යන්න බැහැ. ජීවත් වෙන හානිය මොකක් කියලා දැක්කද? මම ලෝකෙට අයිති කෙනෙක් වෙලා සියලු දුක් විඳින්න වෙනවා කියලා දැකපු හින්දානේ. එතකොට සියලු සංස්කාරයන් සංසිඳීමටයි මේ විදිහට කරන්නේ. කරන්නේ. එතකොට එයා දන්නවා සීකේන ඥානෙන සමන්නාගතෝ ඉති. මම සීක නුවණ ප්‍රවෘත්ත ඒක කියන්නේ හික්මනවා. දැන් හික්මෙන්ද ක්‍රමයක් තියෙනවා, තැනක් තියෙනවා. එයා දන්නවා එක චුට්ටක් මේ ඇත්ත සිහි කරගන්න අමතක වෙන හැම මොහොතකම අපි පරණ ආශ්‍රව ගුණට වැටලා තියෙන රූපේ කියලා රූපේ තමයි කල්පනා කරන්නේ. මේ ඇත්ත සිහි කරගන්න එක දශමයක් අමතක වුණොත් පරණ හුරුවට ගිහිල්ලා ශබ්ද ඇහෙනවා විදිහටමයි ගන්න දෙනු කරන්නේ. මේ ඇත්ත සිහි කරගන්න එක දශමයක් අමතක වුණොත් බාහිර ගඳ සුවඳක්, බාහිර රසක්, බාහිර ස්පර්ශයක් බැහැර ඉන්න අම්මා තාත්තා සිහි වෙනවා කියන තැන තමයි අපි ගන්න දෙනු කරන්නේ. ඉන්නේ මායාවේ බීමයි කියලා දන්නවා. ඕකට නොයන්ඩ හැම වෙලාවෙම සිහියෙන් ඉන්න වෙනවා කියලා දැන් තමයි සතිපට්ඨානෙ වගේ. සතිපට්ඨානෙ වල සිහියකින් තොරව මිදී ගන්නට තැනක් ඇත්තේම නැහැ. ඒ කායනෝ අයම් වික්කවේ මග්ගෝ. මහණෙනි මේ එකම මගයි. කියන සතිපට්ඨානෙ හම්බ වෙන්නේ එතකොට. මේ ලෝකෝත්තර දර්ශනය මෙනෙහි කරන එක සතිපට්ඨානෙ නේ. සතිපට්ඨානෙ ධම්මානුපස්සනාවට චතුරාර්ය සත්‍ය අටවක් කරලා තියෙන එක තමයි. ඔකල ධර්මානුපස්සනාව චතුරාර්ය සත්‍යය අනුව මෙනෙහි කරන එක මේ සතිපට්ඨානෙ තුළයි. ඒක සතිපට්ඨානේ මේ සිහි වෙන හැම වෙලාවකම ඔන්න අමතක වෙලා යනවා. රූපී කියලා බලගලෝ නෑ නෑ. මම මේ ගියේ මාර්ගයෙන් නෑ. උනේ ඇහැ රූපෙට ගැටලා රූපය ඇහැට ගැටලා හිත ඊට අනුගත ඉපදලා නාම රූප දෙක නිසානේ මට පෙවුනේ. කියලා වැරදි වැරදි පැටලි පැටලි හිතනවා. පේන දෙට ඔබට දාන්න වහලෙට යටලී බරාල රීප හින්දා වහල ගැහුවනම් වහලට උණු යටලී බරාල රීප තියනවද නැහැනේ නෑ ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික නිසා පෙනෙනවනම් පෙනෙන දෙක උඩිනුත් අය හැරුක නෑ හරිද හේතු ටික නිසා හටගත්ත ඵලයේ හේතු නැතුව නැති වෙනවා කියලා පෙන්නනවා ආයෙත් හරදෙන අමතකලා යනවා ආයෙත් මතක් කර කර ගන්නවා කනටත් එහෙමයි මට ඇහෙන දේ මම වින්දා නේද මෙහෙම නේද ඇහුනේ දැන් සද්දයක් කියලා හනු නෑ නෑ සද්දයක් නෙමෙයි මට ඇහෙන කමයි වෙන්නේ කියලා ඇහෙන කමට හේතු ටිකක් රූපේ කියනු නෑ නෑ රූපේ නෙමෙයි මට පේන දෙයටයි මම මේ හිතන්නේ පේන දේ උනේ මෙහෙමයි හැම වෙලෙම මේ ටික තියලා එකට උදේ වෙනවා හරි මේව රහ නේද වෙන්නේ මට දැනුන දෙයටයි රහයි කියලා කිව්වේ ඒක උනේ මෙහෙමයි කියලා වැරදි වැරදි හරි පෙළේ ආයෙත් අමතක කරලා ආයෙත් ඒක ආයෙත් අමතක කරලා ආයෙත් ඒක සමහරට උදේ ඉඳන් රෑ වෙනකම් යාළුවෝ ගෙදර ඇවිල්ලා නෑදෑයෝ හිනා අවිලා විහිළු කළා හරි පාටිය. මත්තකම නෑ. හැබැයි රෑ නිදාගන්න යනකොට තංගල සිහි කරලා බලන්න. එතකොට අර කුණු ටික ඔක්කොම හොදලා දාන්න. සමහර විටක සතියක් හමාර නෑ එච්චර ප්‍රමාද වෙන්න පුළුවන්. මේකේ නෑ. හැබැයි අපේ පැත්තකට ගිහින් ඇවිල්ලා සිහි කරනකොට අර සතිය කුණු එක මොහොතේ මොහොතලා ගන්නවා. කොහොම තමයි යන්නේ. හැබැයි මෙහෙම හික්මෙන්න තැනක් තියෙනවා. ඒ හින්දා මෙයාට කියන ශේතය කියලා. කොහොම හික්මිලා හික්මිලා හික්මිලා හික්මිලා මේක ටික ටික ටික ටික මොහු කරනවා. යකින් දර්ශනය හොඳට වැඩෙනවා මේ අලුතෙන් රූප, ශබ්ද බලපු හුරුව අලුතෙන් එන්නේ. පරණ හුරු ටික ටික ගෙවි ගෙවි යනවා. මෙහෙන් විද්‍යාව උපදිනවා, අවිද්‍යාව දුරු වෙනවා, මෙහෙන් ආශ්‍රයක්ෂය දෙක විවි විවි ගිහිල්ලා යම් කලක මේ හේතු ටික නිසා පෙනෙන ඇහෙන දේ වෙනවා හේතු නැතුව නැති වෙනවා කියන දැකීම දැක් බලලා ඉවර වුණාද බලන්න තියෙන උත්සාහයවත් ඕනේ නැද නුවණ ජීවිතේ වුණාද රහතන් වහන්සේලා කියෝගේ බලන්න ඕනේ එහෙම බලලා යනකොටම තියුණු දෙයටයි දැක්ක කියන එකක් තියෙනවා දැකීමෙන් පස්සේ ඉතුරු නැහැ කියන එකක් තියෙනවා බලන්නවත් ඕනේ අපි කන්නාඩියේ පවුඩර් ගන්නෙ නෑනේ. ඇයි පවුඩර් ගන්නෙ? තිරිසංගත සත්තු පවුඩර් ගන්න. අපි දන්නවද අපි ගාව ඉදිරිය තියෙන නුවණක් හින්දායි එහෙම පවුඩර් නොගාවන තත්ත්වයට අපිපත් කරලා තියෙන්නේ කියලා. තිරිසංගත සතට නුවණ නැති හින්දා ඒක කරන්නේ කියලා. අපිට ඒක නුවණක් කියලා දන්නේවත් නෑ අපිනේ. ආසනංශිතේ. ඒ විදිහට ජීවත් කරන එකයි ඒ නුවණේ ප්‍රතිඵලය මිසක නුවණ කියලා 아무තෙන් කැලි බැලි දෙවිලා නැහැ කොහොමද? ඒ විදිහට ජීවත් කරනවා. අන්න ඒකට මේ යථාභූත ඥාන දර්ශනය පිරිසුදුයි සුවිසුද්ධම හොසි ඒකම ආශ්‍රව සම්පූර්ණත්වය. හිනා යති මගේ ආශ්‍රයක් ඡයයි. කතං කරණීයම් කලියුත්තකලා දැන් ආය පව් විදර්ශනා කරන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ. නාපරං ඉත්තත්තාය මත්තේ කටයුත්තක් නැහැ කියලා ප්‍රතිවික්ෂා ඥානය ලැබෙනවා. ඒතකොට කියනවා මොකද ආශේක හික්මිලා ඉවරයි ડોක්ටර්. දැන් ආ හික්මෙන්න ඕනේ අද වෛද්‍යවරු නැහැ කියලා කිව්වොත් ඒකෙන් හැඟවෙනවා මොකක්ද? අතීතේ වෛද්‍ය ශිෂ්‍යවරු නැහැ කියලානේ. අද වෛද්‍ය ශිෂ්‍යෝ නැත්තම් හෙට දවසේදී ડોක්ටර්ස්ලා නැහැ නේ. අද රහතන් වහන්සේලා ලෝකේ නැත්තම් ඒකෙන් හැඟවෙනවා මොකද්ද? ශේකය නැහැ කියලා. ඒ හික්මෙමින් පවතිනයි හිටියන හික්මලා ඉවරයි එන්නේ නැද්ද? එනවා. අපි රහතන් වහන්සේලා නෑ නෑ නෑ කියන එක කියන්නේ එහෙනම් අද ශේක ප්‍රතිපදාවක් නෑ ශේකය නෑ කියලා හිතෙන්නේ නෑනේ. ඒකෙන් කියනවා හෙට ડોක්ටර්ස්ලා ඉඳලා අද ශිෂ්‍යයෙක් වෙනවා. නේ එහෙනම් අද ශිෂ්‍යෝ නැත්තම් ඒක ප්‍රශ්න නැහැ එහෙනම් ශේක අය හිටියොත් තමයි මොකක්ද රහතන් වහන්සේ නැත්තම් අශේක නැත්තම් ડોක්ටර්ස්ලයි එහෙනම් ඕගොල්ලෝ බුදුබණ හරියටම අහලා තිබුණා නම් ඕගොල්ලන්ට ශේක ප්‍රතිපදාවක් මත වෙලා තියෙනවා සීක කියන්නේ හික්මෙනවා මොකෙන්ද? දුකෙන් මිදෙන්න දුක ඇති කරන හේතුව අයින් කරගන්න. දුක පිරිසිඳ දකින්න සමුදය ප්‍රහාණය කරන්න දුක පිරිසිඳ දකිනවා කියන්නේ පේන සිද්ධිය ඇතුළේ ඇහැ රූප නැහැ. මේ ඇහැ රූප ඉදිලා පේනව තමයි කියන ටික ඇත්ත ඇති ඇති පිරිසිඳ දකින්න. සමුදය ප්‍රහාණය වෙනවා මේක ඇතුළේ අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් දෙක පවත්තන්න බැරි වෙලා. නිරෝධය සාක්ෂාත් වෙලා කියන ටික කරන්න මග වඩනවා. ඔන්න ඔය විදිහට හික්මනකම තියෙනවා නම් ඕගලන්ට සතුට වෙන්න පුළුවන්. මට සේක ප්‍රතිපදාවක් තියෙනවා. මම මේ ලෝකේ පු탁ජනායට වඩා වෙනස් වෙනස් කියන්නේ මාන්නකෙ නෙමෙයි. මේ තමන්ට හික්මෙන්න පුළුවන් ඥාන දර්ශනය දැක. දැනක් තියෙනවා මට බේරලා ඉන්න. මායාවෙන් ඉන්න. කියලා දන්නවා. හැබැයි ඒ විතරක් ඉන්නේ එයා අප්‍රමාදී ඒ තැන පුරුදු පුහුණු කරනවා. හික්මෙනවා. හික්මිලා හොද්දට වීර්ය කළ කෙනාට මේ ජීවිතයේදීම මොකක්ද? ආචාර්ය පදේ ගන්න පුළුවන්. ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ශාසනයේ ආචාර්ය උපාධිය ගත්ත කෙනා ડોක්ටර් තමයි රහතන් වහන්සේ කියලා. ඉතින් එහෙම නැතිනම් මේක දැනගෙන මේකට හික්මන හික්මන මට්ටමට ජීවිතවල ශාන්තියක් ලැබෙලා නෙමෙයි. ඉතින් හැමදෙනාටම මතක් කරන්නේ මේ තරම් වටිනා ස්වකහාතු දහමක් අපිට ලැබෙන්න අපිට නැති අද වගේ පොහොයක් දවසක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දුකෙන් නිවෙන මේ මාවත මතක් කරේ පැහැදිලි කරලා පතලා දුන්නේ. ඉතින් මේ පින්වතුන්ට විතරක් නෙමෙයි මම මතක් කරන්නේ එක මගේ පෞද්ගලික අර්ථයක් නෙමෙයි සමස්තයක්ම මුළු ලංකාවාසී රටවාසී ලෝකවාසී සියලුම දෙනා බෞද්ධ කියලා මෙන්න මේ පෙන්වන අර්ථයට ආපු දවසටයි මේ ශාසනය අපෝරිජු වෙන්නේ. අද නිවන් දකින්නවා කියලා කවුරු කවුරු මොනවා මොනවා හරි කරනවා නම් හැමෝටම මතක් කරනවා. එහෙම මොනවා මොනවා හරි කළා ජීවිතේ කාලය අපතේවත් එපා. ඇත්තටම නිවන් මඟ ලෝකේ දැන් ඉපදිලා තියෙනවා. බය නැතුව හැම කෙනෙක් මේ ඉන්න මේ ඇවිල්ලා බලන්න කියලා දෙන්නත් පුළුවන්. මෙන්න මේ ධර්මයේ දර්ශනේ අප්‍රමාදී වේදිලා තමනු දුකෙන් මිදලා සම්බුද්ධ ශාසනයත් නිර්පත්‍ිත පස්චිම ජනතාවට උරුම කළ දෙන්න හැමදෙනාම කටයුතු කරන්න කියන කතාවක් මතක් කරනවා. සංඝ ආත්මය අතර සංඝයා අතර දීපාසක උපාසිකාවන් අතර ධර්මයේ වෙනුවෙන් හරි වාද විවාද මත ගැටුම් එන්නේ ඍජු නිවර්තික දර්ශනයක් නැති නිසා. එක එක්කෙනා එක එක විදිය නිවන් මාර්ගවල පනවන නිසා ඉන්නේ ප්‍රශ්න. මුළු ලෝකෙම එකම මඟකට ආවොත් මුළු ශාසනයම එක මිටකට සමග වෙනවා. එහෙම වුණොත් ඒ තරම් බලයක් මේ මුළු ලෝකෙ කොහෙවත් නැති වෙයි. කිසි කෙනෙකුට මේ ආගම මේ ජාතියවත් මේ කිසිම දෙයක් අයින් කරන්න බැහැ. ජාතියක් නම් වැඩක් නෑ මට ආගම. මොකද ජාතිය කියනකොට මුස්ලිම් කියන ගොඩේ දුක නිවා ගන්න කැමති අයට එයාට මේ ශාසනය අයිති. කතෝලික දමිල කියන ගොඩේ බෞද්ධ නැත්නම් මේ ශාසනයට ආදරය එයාට මේකයි. ඒඳ දුක නිවා ගන්න කැමති හැම කෙනෙක් එක මිටකට එකතු ඒ අයම මේ ශාසනය රකින්න. ඉතින් හැම දිනකටම ආදවසේදී ඒ පරිදි මතක් ගන්නවා ඔබ සියලු දෙනාටම මේ ජීවිතයේ දෙන ඔබේ නිවීම නිවීම හදාගන්න මේ දේශනාව හේතු ප්‍රශ්‍ය වේවා. හොඳයි කල්පනා කරගන්න අද දවසේදී මේ දේශනාව තුළින් ජනිත වෙච්ච මේ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනය ඔබ වහන්සේ මේ ආරණ්‍ය ශිෂ්ටාදී ප්‍රේතෝ ශාසනම මුදිෂ්ඨකාරකේ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුළු වඩා වර්ධනය කරගන්න දිව්‍ය ප්‍රසන්න භෝධිකෙන් උතුම් වෙනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට. ඒ වගේම අද මේ දේශනාවන් තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් අපිට ප්‍රෝජා භාවය ලබා ගන්නට ශාසන දායාදය උරුම කරගන්නට ඉඩ අවස්ථාව සලසලා දුන අපවත් වේවදාල ගුරු දේව උත්තමයන් වහන්සේලාට අපවත් වේවදාලව සිල් සංඝ පිටුන් වහන්සේලාට කීඥාතිත්‍ය ඥාතිත්‍ය දරන සිල් දනාට මේ පින්වත් සිල් දනාගේ නමින් සිකාල යාත්‍රා කළ සිල් දනාට මේ පින් අනුමෝදන් කරනවා වේවා කිසියු දෙනාගේම සසර ගමන යහපත් වීමෙන් උතුම් නිවන සැලසෙත්වා කියලා පින්වත් එවගේම පින්වත් ස්වාමීන් වහන්සේලා මෙසයි මේ ශාසනය රකින්නේ පවතින්නේ අපි සිද්ධ කළා වූ සියලුම කුසල ධර්මයන් විශේෂයෙන් මම මට ගුරුවරයෙක් වූ අපේ උච්ච උරුදෙල්තුට ධර්මවංශ පඬිතුක නායන් පාන් වහන්සේට ඒ වගේම සාත්‍රාත්මචාරී කල්යාණ මිත්‍ර අපේ මාන් කරල නන්දරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු කශ්‍යප හමුදෝ ඇතුළු ලබුණු ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලා නාවුල ධම්මාදී සේනාසනේ අපේ පෙම සමාහිත හමුදුරු ප්‍රමුඛ සේනාසනේ ස්වාමීන් වහන්සේලා ලෝකෝපලම සේනාසනේ අපේ තික්කුමුල නිරෝධ ස්වාමීන් වහන්සේ මට අම්මා තාත්තා වගේ ළඟින් උපස්ථාන කරන උපස්ථායක අපේ ධම්මජෝති හාමුදුරුවෝ ඇතුළේ පූජනීය ස්වාමීනාචලා ඒ වගේම බලංගොඩ සමාධි සේනාසනේ ශ්‍රී ස්වාමීනාචලා ප්‍රමුඛ රටවාසී ලෝකවාසී සියලු මහ සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් කරනවා පින්වත් ස්වාමීනාචලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස සම්පත්‍ය චරිත්වා ප්‍රාර්ථිනී වෝධිකමුතු නිසසත්වා කියලා කියනවා මතක් කරනවා